හොඳයි අපි එතකොට අද මේ අඟහරුවාදා අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද සානාසයේගේ නිවන නිවීම දේශනා මාලාවේ පළවෙනි දේශනාවේ අතරම විස්තරණයේ ප්‍රාර්ථන 6 වෙනි ධර්ම සාකච්ඡා වාරිකමයි අද අපි සූදානම් වෙන්නේ. ඉතින් අපි මේ වෙනකොට මේ දේශනා වාරයෙන් මුල් කරගෙන දේශනා පහක් පවත්වලා තියෙනවා.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 නිවනට පැමිණ. ආගම්ම කියලා එතන යොදාගන්නේ නිවනට අරමුණු කිරීම වශයෙන් පැමිණුණා. මේ කෙලෙස් නැති වෙනවා කියලා. ඔන්න ඔතන විශාල ගැටලුවක් තිබෙනවා. අපට ඉදිරියට හමු වුණේ මේ සූත්‍ර පිළිබඳව දුරවබෝධයේ හේතුවක් ඔතනයි. අටුවා යුගයේ තනිකුත් ඒ උගතුන් කල්පනා කරන්නේ මේ නිවන කියන එක සත්‍ය වශයෙන් නැහැ කියලා කියනවා. අපේ නාන්න එපා කොහෙද කියලා අසවල් තනයි කියලා කියන්නත් බෑ. ඒ වගේම හැම තැනම තිබෙනවා. මේ කියන ගුණ ධර්මය ඇත්ත වශයෙන්ම නිවන ගුණ ධර්මයක් බවට පත් වෙනවා. මේ ගුණ ධර්මය දැක්කහම කෙලෙස් ඉබේම නැති වෙලා යනවා. ඔන්නෝම தත්වයකුයි මෙතන දක්වන්න උත්සාහ කරන්නේ. තේර තේරි ගාථ ආදී ග්‍රන්ථවල ඒ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කළ තෙරතෙනියන් වෙන උදාහරණය මොකද්ද? සීති භූතෝස්මි නිබ්බුතෝ. අහන කොටස් සිසිල්වන් විදිහේ හරි දෙකක්. සිසිල් වූයේ වෙමි. නිවුනේ වෙමි. නමුත් මේ වචනේ මදි කමක් පසුකාලීන බුදුන්ට පෙරුණා. මේ නිවීම සිදුවන්නේ යම් කිසි ස්ථානයක අධිකාකාශීන වෙයි. ඒ సంతානෙ නිවීම වුණා නම් එක මොහොතක ජීවත් වුණා එක මොහොතක් ජීවත් වුණා අවුරුදු 100ක් ජීවත් වුණා නිවීම පිළිබඳ සැපේ ඒ සංසිඳීම ඒ පුද්ගලයා විඳිනවා. අන්න ඒක තමයි ලබ්ධා මුදා නිබ්බති විඤ්ඤාමාන කියලා රතන සූත්‍රයේ සඳහන් වෙන්නේ. පියදම් කරන්නේ නැතිව ලබා ගන්න පුළුවන් ඒ නිවිතිය ඒක භුක්ති විඳින්න පුළුවන් නිබ්බුතියක්. නිවිය නිවීමක්. වියදමක් නැතුව භුක්ති විඳින්න පුළුවන් නිවීමක් ලබාගත් අය තමයි රහතන් වහන්සේලා. දැන් එතකොට මෙතන පොඩ්ඩක් ආයි කලින් අපි හරියට ගියා නම් නිබ්බානං ආගම රාගාදව අහියන්තු කියලා එතකොට මේ බුදුසාරින් වහන්සේ නිවන ගැන කරන යම් විවරණයක් දැන් මේ කටුගුණ සයනාසේ ඉස්සරහට ගන්නවා. දැන් උන්වහන්සේ අතරම කියන්නේ කෙලින්ම මේ රාගාදී කෙලෙස් වල ඡය වීමම නිවනයි කියන එක තමයි බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වලදී මතු කරලා දීලා තියෙන්නේ. ඒක අපිට ඉස්සරහදී හම්බ වෙනවා. දැන් පසු කාලීනව ඒ වුණාට මේ නිවන සම්බන්ධයෙන් ඊට වඩා ටිකක් සංකීර්ණත්වයක් මතුවලා තියෙනවා. ඒ සංකීර්ණත්වය තමයි දැන් මේ පොඩ්ඩක් අතුගල සාහනාංශයේ මේ පෙන්වලා දෙන්න හදන්නේ මේ පසු කාලීනව එකතු වෙලා තියෙන්නේ. දැන් ඊට කලින් අපි සාමාන්‍යම තේරගාථා, තේරීගාථා පොත් එහෙම කලකනවා බොහොම يعني බුද්ධ කාලේ නම් මේ ආපු බොහොම يعني බුද්ධ වචනයෙන්ම නැත්නම් රහතන් වහන්සේලාගේ රහත් මෙහෙණින් වහන්සේලාගේ වචනයෙන්ම තියෙන ග්‍රන්ථ හැටියට මේ කලකන තේරතේරී ගාථාවල කොහොම ලස්සනට මේ ගාථාවන් සඳහන් වෙනවා. දැන් මේ උදාහරණයක් වශයෙන් වශයෙන් මේ සීති භූතෝස්මි නිබ්බුතෝ කියන වචනයෙන් <clears throat> දැන් තැන්කි තැන්කි තේමකම සඳහන් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මේ තේර ගාථාවක් කියනවා ඒකතනිපාතේ රක්කිත අක්කිත තේර ගාථා කියලා. ඒක කියන්නේ සබ්බෝ රාගෝ පහීනෝමේ සබ්බෝ දෝසෝ සමූහතෝ සබ්බෝ මේ විගතෝ මෝහෝ සීති භූතෝස්මි නිබ්බුතෝ කියලා මේ තේරගතාවක් ඉදිරිපත් කරලා තියෙනවා මේ භක්තිත්ත කියන තේර මේ මහරතන් වහන්සේ. උන්වහන්සේ කියන්නේ මේ සම්පූර්ණ රාගය පහණය වුණා, සම්පූර්ණ ද්වේෂය සමූල ඝාතනය වුණා, සමූල වශයෙන් නැති වුණා. ඊළඟට මෝහය සම්පූර්ණයෙන් විගත විද්වංශණය වුණා. ඊළඟට සීති භූතෝස්මි නිබ්බුතෝ. මොන සිසිල් වුණා නෙවෙයි. ඉතින් ඇත්තටම බලහම රාගය, ද්වේෂය, මෝහය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම ඡේවීම මතක් කරලා දීලා ඊළඟට ඉදිරිපත් කරනවා ඒවා නැතිවීම හරහා තමන් තුළ ඇතිවෙන සිතිවිලීමක්, නිවීමක් සම්බන්ධව මතක් කරනවා. ඊළඟට ආයෙත් එනවා ටිකක් ප්‍රසිද්ධ තේරී ගාතාවක් එනවා සකුලා තේරී ගාතා කියලා. තේරී ගාතාවල ඒකේ හරි ලස්සන ගාතාවක් එනවා සංඛාරේ පරතෝ දිස්වා හේතු ජාතේ පලෝකිතේ පහසින් ආසවේ සම්බේ සීති භූතාම්හි නිබ්බුතාති කියලා අර අර අත්‍යමයි මෙතනත් එන්නේ. මෙතනදිත් එන්නේ සංඛාරයේ පළතෝ දිස්වා. මේ සියලු සංස්කාරයන් මම දැක්කා මේ අනුන්ගේ දේවල් වශයෙන්. ඊළඟට හේතු જાතේ පළෝ කිදේ. මේවා මේ හේතුන් නිසා හටගත්තු දේවල්. ඒ වගේම මේවා මොහොතක් මොහොතක් පාසා නිකන් අබෑට පුරන්න වගේ වෙනස් වෙලා වෙනස් වෙලා යනවා. අහසින් ආශ්‍රයේ සම්බේ මම මේ දේ කර කර ඉන්නදී මන් තුල තිබිච්ච ඒ ආශ්‍රයයන් සියල්ලම ඡය වෙලා ගියා පහ වෙලා ගියා සීති භූතාමි නිබ්බුත මේ සියල්ල ආශ්‍රයයන් ඡය වීම හරහා මන් තුල නිවීමක් ඇති වුණා ඉසිල්ලීමක් ඇති. ඉතින් මේ කරුණ වලින් තේරෙනවා මේ දෙරින් රහතන් වහන්සේලා රහත් දෙරණින් වහන්සේලා බොහොම අර බොහොම මේ කියන්නේ තමන් තුළේ කෙලෙස් ප්‍රහාණය වීම, රාග, ද්වේෂ, මෝහයන් ප්‍රහාණය වෙලා තමන් තුළ ඇති වෙච්ච සිසිල් වීම, නිවීම බොහොම අව්‍යාජ විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟට අර දැන් රත්න සූත්‍රයේන මේ පාඩයකුත් මේ ස්වාමීන් වහන්සේ උපුටා දක්වන ලද්ධා මුදා නිබ්බිතින් මුඤ්ඤමානා කියලා මේ නිවන බොහොම ඒ තමන් තුළ කෙලෙස් සංසිඳීම හරහා දැන් මේක Tamanට නොමිලේම ලැබුණා. දැන් මේක Taman තුළ තියෙන දෙයක්. ඒක ආයි ව්‍යායාම කළ යුතු දෙයක් නෙවෙයි. දැන් Taman තුළ මේ නිවීමක් තියෙනවා. මේ නිවීම දැන් යන්ත්‍රයෙන් Taman භුක්ති විඳිනවා. ඒ තුළ සුවයක් තියෙනවා. සුවය දැන් Taman හිමිකම් Tamanට තියෙනවා. ඒ නිසා එයා මේ රහතන් වහන්සේ මේ නිවන භුක්ති විඳිනවා. නොමිලේම ලැබිච්ච මේ නිවන දැන් භුක්ති විඳිනවා. කියන අදහස තමයි එතන තියෙන්නේ. හොඳයි අපිට අපි ඉස්සරහට ලෝක සම්මත වශයෙන් බලනවා නම් නිවීම කියනකොට උච්ඡේදයක්. එතන ඉහාට මොකක්වත් නැහැ කියන හැඟීමකුත් එනවා. ඔන්න ඕක නිසා තමයි අර නිබ්බානම් පන ආගම්ම රාගාදේව පහියන්ති කියන්නේ. එහෙම නැත්නම් සමහර අවස්ථාවල තෝරනවා නිවන දුකහම තමයි තණ්හාව ෂේ වෙන්නේ කියලා. නිවන කියන්නේ මොකද්ද කියලා අහුවම එක පැත්තකින් තෝරනවා තණ්හාවෙන් නිකුතුන් නිසා නිවනයි අනිත් පැත්තට තෝරනවා නිවන දැක්කාම තමයි තණ්හාව නැති වෙන්නේ. එතකොට මේ දෙකෙන් මොකද්ද ගන්නෙ ඉදිරිය කියන එකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. පරස්පර විරෝධී බවක් මෙතන කියවෙනවා. තණ්හාවෙන් නිකුණු වශයෙන් මේකට නිවන වෙනවා ඊළඟට ඒ නිවන කියන එක ඇත දැක්කාම හරට හරියට අර එළියක් වගේ දැක්කාම උන සංහාව නැති වෙනවා නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැහැදිලිවමයි තියෙන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධයාණන් වහන්සේම රාහුණාදීන්ට එන්න කර උපමාවක් තමයි නොපෙනෙන ප්‍රාසාදයකට ඉනි මගක් තැනීම අන්න ඒ වගේ දෙයකට අපේ මේ ධර්මයක් යොමු වෙච්ච බව පේනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඊටම පැහැදිලිවම තිබෙනවා තුන්වෙනි ආර්ය සත්‍යය දෙවෙනි ආර්ය සත්‍ය ඇටිද සංහාව ගැන කියලා ඊළඟට සස්සායේව සංහාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිච්චසග්ගෝ මුක්ති අනාලයෝ කියලා ওই විදිහට පැහැදිලි වශයෙන් සඳහන් කරනවා. එම සංහාව ගේම නිරෝධ වචනයෙන් සඳහන් කරනවා. පැහැදිලි වචනයෙන් සඳහන් කරනවා. එම සංහාව ගේම නිර්වශේෂ ප්‍රහාණය, විරාගය, නිරෝධය, අත්හැරීම ඔය ආදී වශයෙන් දක්වනවා. එහෙම කියලා කියන්නේ මේ තියෙන දුක්ඛ මේ තියෙන දුක්ඛ ස්කන්ධය නැති කිරීමමයි නිවන. තණ්හාක්කයෝ. නමුත් අටුවාව මේක පිළිගන්න මදි කමක් දක්වනවා. අටුවාව කියනවා න කය මත්තමේව නිබ්බාන ශ්‍රේමාත්‍යයෙන් නිවන නිර්වාණය නොවි. නමුත් අපිට පේනවා අන්නක්කේ කියන එකේ තිබෙන සැපද රහතන් වහන්සේලා පමණයි ගන්න. ඒක නිසා තමයි අර උදාන පාළියේ සඳහන් වෙන්නේ යංච කාම සුඛං ලෝකේ යංචි දං විලියං සුඛං සංහක්ඛය සුඛස්සේත කලං සුඛස්සේති සංහක්ඛය සුඛස්සේති කලං නාග්ගන්ති සෝලසින් කියලා. ලෝකේ යම් කාමසුඛයක් තිබෙනවා නම් යම් දිව්‍යමය සුඛයක් තිබෙනවා නම් සංභාවශය කිරීම කියන ඒ සැපෙන් අර කියාපු සැප සාසයෙන් පංගුවක්වත් වටින්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම උදාන පාළියේ බොහෝ විට දක්වන ගාථා ඉතාමත්ම ගැඹුරුයි කියලා. ඒතර මෙතන ආ දැන් නැවතත් ස්වාමීන් වහන්සේ මතක් කරගෙන යනවා. අ පැත්තකින් අර අන්හාවශය වුණ නිසා නිවනයි කියන පැත්තකට යනවා. ඊළඟට නිවනට පැමිණීම නිසා සංහාව ඡය වෙනවායි කියලා පැත්තක් අනිත් අසුකාලීන හසුරට ඉදිරිපත් වෙනවා. ඒක මේ අතර නිකන් යම්සි පරස්පර විරෝධී භාවයක් තියෙනවා. ඉතින් දැන් අර ඊට පස්සේ නොපෙනෙන නිවනකටපත් වුනහම සංහාව ඡය වෙනවා කියන එකට කියන එක හරියට නිකන් අර අපි දැකපු නැති මාලිගාවකට හිමගත් අයි කන්නවා වගේ දෙයක් වශයෙන් මේ කරුදුන් සානාසේ ඉදිරිපත් කරන මේ ඒ නොපෙනෙන මාලිගාවට ඉමගක් සැනීම ඇත්තටම මේ බ්‍රාහ්මණයින්ට එල්ල කරලා බුදුරජාන් වහන්සේ දීපු උපමාවක්. දැන් මේ බ්‍රාහ්මණාගමේ හුඟක් වෙලාවට සම්හන් වෙන්නේ තමන් මේ යම් යම් වෘත්තාදී සමාදන් වෙලා යම් යම් විදිහට කටයුතු කරනවා. ඊළඟට පරමාත්මයක් තියෙනවා. මේ මෙරළ ගියාට පස්සේ පරමාත්මයක් එකතු වෙනවා. ඔන්න වගේ විවිධ සංකල්පයන් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේම ඔය ගැන බ්‍රාහ්මණින්ගෙන් ප්‍රශ්න කරනවා මෙහෙම පරමාත්මයට ගිය කෙනෙක් ඇවිල්ලා ඒ විස්තර කියලා කියනවාද? නැත්නම් ඒකට දැන් කොයිතරම් දුරට Taman සමීප වෙලා ඉන්නවද මේ වගේ ප්‍රශ්න ඇහුවොත් ඇත්තටම බ්‍රාහ්මණයින් නිරුත්තරයි. ඒවලට උත්තරයක් දෙන්න අවස්ථාවක් නැහැ. ඉතින් ඒකට අර අත් වශයෙන් ප්‍රත්‍යක්ෂයක් වශයෙන් අවබෝධ කරගු නැති එහා තියෙන ඈත තියෙන දෙයකට දැන් ඉනිමගක් කරනවා වගේ දෙයක් තමයි තියෙන්නේ. මේක මේ මේ උපමා වෙනවා පොට්ටපාද සූත්‍රයේදී. පොට්ටපාද සූත්‍රයේ තනිකරම මේ බ්‍රාහ්මණ තරුණයෙක් එක්ක ඇතිවෙච්ච සංවාදයක් තියෙන්නේ බ්‍රාහ්මණ තරුණයා ඉතින් ඉස්සත් කරන්නේම මේ බ්‍රාහ්මණයින්ගේ තියෙන මතවාදය. මේ මතවාදයන් බුදුරජාණන් වහන්සේ බැහැ කිරීම සඳහා තමයි මේ උපමාව අරන් තියෙන්නේ. ඒ බ්‍රාහ්මණ ආගමේන යම් යම් සංකල්ප හරියට ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්න අවස්ථාවක් නැති නිසා උගක් වෙලාවට වෙන්නේ නොපෙනෙන මාලිගාවක් මොන බුදුහාඳුනේ උපමාවක් ලස්සනයි මේ හතරමා කන්දියේක මිනිස්සෙක් ඇවිල්ලා මේ මොකක්ද මාලිගාවක් පේන්නේ නැහැ. මේ හතරමා කන්දියේ. ඒ මිනිස්සයා ඉන් මගක් හදනවා. ඒ ප්‍රාසාදයෙන් නගින්න කියලා. ඉතින් මිනිස්සු ඇවිල්ලා අහුවොත් මේක දැන් තියෙන උතුරද දකුණේද බටහිරද නැගෙනහිරද මේවා කියලා අහුවොත් එහෙම දෙන්න උත්තරයක් ඇත්තෙත් නැහැ. මේකට කොච්චරම් උඩට මේ ඉනිම ගහ ගන්න ඕනද කියලා අහුවොත් ඒ උත්තරේකුත් නැහැ. මොකද මේ හදපු මාලිගාවක් නෙමෙයි. ඔන්න වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් අර බුදුරජාණන් වහන්සේ මේ මේ විදිහට මේ නොපෙනෙන දෙයක් අල්ලලා බ්‍රාහ්මණ ආගමේ තියෙන දුර්වල තැන් පෙන්වන්න මේ වගේ උපමා ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් පසු කාලේන අපිත් අර නොදැස් ඒ කියන්නේ ඈත කොහේ හරි තියෙන නිවනක් සඳහා දැන් කටයුතු කරනවා වගේ දෙයක් පසු කාලීනව නිකන් එනවා මොකද මේ මොකද එතෙන්ට ආවම තමයි ඔන්න රාගිෂය වෙන්නේ කියලා මේ හැඟීමක් ආවොත් මේක මේ පසු කාලීනව සංකල්පයක්. නමුත් දැන් මේ කතුරුදනා ස්වාමීන් වහන්සේ මතක කරලා දෙන්නේ බුද්ධ වචනයට අනුව මේ ආවේශය වීම, ද්වේෂය වීම, මෝහය වීම, නැත්නම් තණ්හාවශය වීම මේකමයි නිවන. කියන අර්ථය තමයි දැන් ප්‍රමාණිකෝලෝමි මතක කරලා දෙන්න යන්නේ. ඊපස්සේ ඒකම ඇත්තටම බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී බොහොම ලස්සනට ඉදිරිපත් කරනවා දැන්. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දෙවන ආර්ය සත්‍ය වශයෙන් ඉදිරිපත් කරන්නේ තණ්හා. ඊට තුන්වන ආර්ය සත්‍ය කියන්නේ ඒතර නිරෝධ ආර්ය සත්‍යය. නිරෝධ ආර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ අතු දක්වනවා. තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. චාගෝ, පටිනිස්සග්ගෝ, මුක්ති අනාලය. මේ ඔක්කොම ඇවිල්ලා නිවනට කියන වචන. ඡාගෝ, පටිනිස්සග්ගෝ, මුත්‍ති, අනාලයෝ කියන්නේ මේ ඔක්කොම නිවනට කියන වචන. ඒකට ඊට අමතරව ඉතින් අර මුලින්ම සඳහන් කරපු මේ සමුදය සත්‍යයේ සඳහන් වෙච්ච සංහාව ගිනේම තස්සායේව සංහාය අශේෂ විරාග නිරෝධය. මේ දැන් අර කලින් සඳහන් කරපු මේ සංහාව කියන්නේ සමුදය සත්‍යයේ සමුදයේ අවශේෂ මේ කියන්නේ කිසිම ශේෂයක් නැතුව නිරුද්ධ වෙලා යෑම, ඡේ වෙලා යෑම. ඒ වගේම ඒක තුළින් හරහා ඇති වෙන රාගය දුරු වීම, නිරුද්ධය නිරුද්ධය ඊළඟට මේ ඡාගෝ කියන්නේ ඉතින් අතහැරීම ඊළඟට පටිනිස්සග්ගෝ අතහැරීම මුක්ති ඒ හරහෙන් ඒ තුලින් ඇතිවෙච්ච විමුක්තිය එහෙම නැත්නම් නිදහස් වීම අනාලයෝ මේ ආශාවන්ගෙන් රාගයෙන් සංහාවෙන් මිදීම. ඒකට මේ වචන ඔක්කොම එතකොට මේ බුදුරජාණන් වහන්සේ තුන්වන ආර්ය සත්‍ය වශයෙන් මේ ඉදිරිපත් කරනවා. ඒතරත් මේ නිවීමම තමයි නැත්නම් නිවනම තමයි හත් දක්වලා තියෙන්නේ. එම සංහාවගේම නිර්වශේෂ ප්‍රහාණ විරාග නිරෝධය අත්හැරීම. දැන් එතකොට මේ ඒක බුදුරජාණන් වහන්සේගේ ඉතින් කෙලින්ම බුද්ධ වචනේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාවෙම ඉතින් ඒක සඳහන් වෙනවා. අර පසු කාලීනව ආපු ඒ මතවාදයක් තමයි එතකොට මේ සංහාව ඡේවීමම නිවනද ඒක මදි කමක් වගේ ඇතිලා තමයි මේ පසු පස්සේ මේ ටිකක් නිවන ටිකක් සංකීර්ණ වෙලා ඉන්න තියෙන්නේ. ඒක තවදුරටත් පැහැදිලි කරන්න එතකොට මේ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා මේ උදාන පාළියේ එන ගාථාවක්. ඒ උදාන පාළියේ රාජ සූත්‍රය කියලා මේ සූත්‍රයක මේ උදාන පාළියේ ගාථාව සඳහන් වෙනවා යංච කාම සුඛං ලෝකේ යංචිදං දිවියං සුඛං අන්හක්ඛේ සුඛස්සේතේ කලං නාගන්ති සෝලසි. මේ ගාථාව කියන්න මුල් වෙච්ච පරිසරය ගැන හිතුවාමත් මේ අපිට මේකේ තියෙන වැදගත්කම පැහැදිලි කරගන්න පුළුවන් එක අවස්ථාවකදී මේ විසුණු වහන්සේලා ධම්සභා මණ්ඩපේ බුදුරජාන් වහන්සේ වඩිනකම් නම් පොඩි අල්ලාප සල්ලාපයක යෙදෙනවා. දැන් මෙතෙන්දී උන්වහන්සේලා කතා කරන්නේ මේ සාමාන්‍ය බුදුරජාන් වහන්සේ අනුමත කරපු ඒ දස කතාවන් නෙමෙයි. අපිච්චතාදී දස කතාවන් නෙමෙයි. ඒ වෙනුවට අන්න මේ ස්වාමීන් වහන්සේලා කතා කර කර ඉන්නවා මේ කොසල් රජතුමාද වැඩියෙන් සැප විඳින්නේ නැත්නම් බිම්බිසාර රජතුමාද වැඩියෙන් සැප විඳින්නේ. ඒක දැන් මේ රජවරුන්ගේ අතර තියෙන සැපය ගැන සංසන්දනයක් කරනවා. එහෙම දැන් මේ සැප ගැන, කාම සැපයන් ගැන, බලය ගැන මේ විවිධාකාරයේ රජවරු ඉඳන විවිධාකාර සැපයන් ගැන තමයි දැන් මේ විසුණුහන්සේට කතා කර කර ඉන්නේ. මේ අතරවාදී ඔන්න බුදුරජාන් වහන්සේ පැමිණෙනවා මේ ධම්සභා මණ්ඩලේ. ඇවිල්ලා ඉතින් සුසුදු පරිදි අහනවා. මහණෙනි මේ මම එන්න පෙර ආතුව මොකද්ද ඔබතුමාලා සාකච්ඡා කරගෙන හිටියේ. ඉතින් දැන් ස්වාමීන් වහන්සේලා උත්තර දුන්නාම මෙන්න මේ විදිහට අපි මේ රාජ කතාවෙන් තමයි කල්විවේ කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා ඉතින් මේක ඔබ වහන්සේලාට මේ සුදුසු කතාවක් නෙමෙයි. එක්කෝ මේ ආර්ය සුසීම් භාවයෙන් ඉන්න නැත්නම් ධර්මීය කතාවක් කරන්න. ධර්මයට අදාළ කතාවක් කරන්න. මෙන්න මේ මේ මාත්‍රකාත්‍ය කතා ගන්න කියලා බුදුහාන් වහන්සේ අවවාද කළා. ඊට පස්සේ මෙන්න මේ උදාන ගාථාව කියනවා. යංච කාම සුඛං ලෝකේ යංචිදං දිව්‍යං සුඛං. සංහක්කේ සුඛස්සේතේ අලං නාගන්තු සෝලසි. එතකොට පසුබිම ආවේ තනිකරම මේ කාම සුඛය ගැන. දැන් මේ කාලේ හැටියට නම් ඉතින් මේ රජ කෙනෙක් විඳින සුඛය තමයි ඉතින් මේ කාම සුඛය ගන්න තියෙන උත්පරිම සුඛය. රජවරුන් මේ කතා කරන්නේ. එදා කාලේ ඒ කාලේ හිටිය හොඳම ප්‍රබලම රජතුන් රජවරු. බිම්බිසාර රජතුමයි කොසල් රජතුමා. ඒ අය තමයි ඉතින් අපිට කලක ගන්න තියෙන්නේ. කම්සැපේ උපරිම මට්ටමකට ගිය විඳින පුළුවන් අවස්ථාව තියෙන අය. දැන් නමුත් බුදුරජාණන් වහන්සේ ඊට ආස්පසින් දැන් මේ කම්සැපයට වඩා මේ තණ්හාව ෂේ කිරීම නිසා ඇති වෙන සැපය අර රජවරු පවා විඳිනේ කර්ම සැපයෙන් 16 එකක් කියන්නේ මේ තමන්ගේ අර සංහාශය කිරීමෙන් ලැබෙන සැපයෙන් 16 එකක්වත් අර රජවරු විඳින කම් සැපේ නැහැ කියන අර්ථය තමයි කියන්නේ. අපි මේ ඡේදය ආයි පොඩ්ඩක් කියමු. ලෝකේ ලෝකේ යම් කිසි කාම සුඛයක් තියෙනවා නම් ඒ දිව්‍ය යම් දිව්‍යමය සුඛයක් තිබෙනවා නම් සංහාශය කිරීම කියන ඒ සැපේ අර කියපු සැප 16න් පංගුවක්වත් වටින්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම උදාන පාළියේ බොහෝ විට දක්වන ගාථා ක්‍රම ඉතාමත්ම ගැඹුරුයි. ඒක හිතා ගන්න පුළුවන්. උදාන කියලා කියන්නේ ප්‍රීති වාක්‍ය. සාමාන්‍යයෙන් ප්‍රීති වාක්‍ය එන්නේ සනසුන් හුස්ම වගේ බොහෝම ගැඹුරකින්. සාමාන්‍යයෙන් කථාන්තරයටත් වඩා ඈතට ගිහිදී යන අර්ථයක් තියෙන උදාන පාළියේ එන ගාථාවල. එබඳු එක ගාථාවක් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන ආනන්ද හාමුදුරුවන්ට. "සින් කෛරා උදපානේන ආපාචේ සබ්බදාසිය තණ්හාය මූලතෝ චෙත් චෙත්වා හිස්ස පරියේසනම් චරේ." මේක අපිට තේරෙන භාෂාවෙන්ම පරිවර්තනය කළොත් අක්කින් කෛරා උදපානේන ආපාචේ සම්බදා සිව් හැමදාම වතුර තියෙනවනම් නිින්දක් මොකටද සංහාය මූලචෝ මූලතෝ චිත්වා සංහාය මුලින් සින්දර පස්සේ හිස්ස පරිේෂණං කරේ තවත් මොකද්ද කොයි හැයෙදින්න තියෙන්නේ එතකොට මේ සංහාශය කිරීම නිකම්ම ශයක් නොවන බව මෙතනින් අපිට පේනවා මේ සංහාශය කළා නම් යම්කිසි సంతානයක මෙතන සංහාව කියන්නේ මොකද්ද විපාසය ඒකම තමයි නිවනට සමහර තැන්වල යොදලා යොදලා තියෙන්නේ පිපාස විනයෝ කියලා. පිපාසයේ සංසිඳුවා ගත්තා. පිපාසයේ සංසිඳුවා ගත්ත කෙනෙකුට වතුර පොවන්න යාමක් වෙන වැඩක් තමයි මේ තණ්හාවශය කිරීම මදි කියන එක. ඒ විදිහින් අදහසකුයි දෙන්න යන්නේ. නමුත් මේ තණ්හක්යම ඉහළම සැපතයි. පිපාසයේ සංසිඳුණු නම් යම් පුද්ගලයෙකුගේ ඒ පුද්ගලයා ආවර්ජනය කරනකොට ලෝකයා පිපාසයෙන් දුවනවා දකින්නකොට ඇතුළත බැලුවහම ප්‍රත්‍යක්ෂා මාත්‍රෙම පේනවා අනේ මට පිපාසයක් විභාග නැහැ මේක නේද ලෝකයේ ඉහළම සැපත කියලා. එතකොට දැන් මේ දැන් මෙතනදී ගන්න එතකොට යම්සිතන් දිව්‍යං සුඛම් මේ දිව්‍යමය සුඛයටත් නට රජවරු දැන් මේ කතා කරගෙන හිටියේ මේ මාසුකාවට මුල් වෙච්ච ඒ රජවරුන්ගේ කියන යම් තාක් යම් කිසි කාම සුඛයකට මේ සියලුම සුඛයට වඩා මේ සංහා ශය කිරීමේ සුඛය ශ්‍රේෂ්ඨයි කියන එක තමයි එතකොට මේ ගාථාවෙන් අදහස් වෙන්නේ. ඒ වගේම එතකොට මේ සංහා ශය කිරීමෙන් ලැබෙන සුඛයෙන් 16 එකක්වත් නැහැ කියලා කියනවා. ඒකට අර වගේ දිව්‍යමය සුඛයක් නැත්නම් රජවරු සිටවරු ඒ විදිහට කාම සුඛයක්. ඒකට අපි හිතා ගන්න පුළුවන් මේ සංඛාව ෂේ කිරීම තුළම සැපයක් තියෙනවා. ඒකට ඊළඟට දැන් තව මාතෘකාවකට එනවා මේ දැන් මෙතනත් අර සමාජ මතකත් ඇති මේ උද්දපාන සූත්‍රය කියලා මේකත් මේ උදාන පාළියේන මේ ගාථාවක්. මෙතෙන්දිත් අර එක්තරා අවස්ථාවකදී බුදුරජාන් වහන්සේ මේ එක්තරා ගමකට පිවිසෙනකොට මෙතන හිටිය ඒ බ්‍රාහ්මණ ගමකට මේ බුදුරජාණන් වහන්සේට නිකන් අගෞරවයක් වෙන්න, හිරිහැරයක් වෙන්න මේ බමුණු ටික එකතු වෙලා මේ සියලුම ලිංගවල පිදුරු දාලා මේ විම අවශ්‍ය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ තමන් වහන්සේගේ තියෙන එක පැත්තකින් ඉතින් බුද්ධ ගාම්භීරත්වය පෙන්වන්න තවත් පැත්තකින් මේ මොහොම ගැඹුරු දහමක් මතු කරන්න ආනන්ද හාමුදුරන්ට කියනවා මේ තමන් වහන්සේගේ පාත්‍රය දීලා ගිහිලා පැන් ටිකක් අරන් එන්න. දැන් ආනන්ද හාමුදුරුවෝ කියනවා දැනුම් දෙනවා මෙහෙමයි වාගතුන් වහන්සේ මේ මේ බමුණෝ අපි එනකොට මේ පිරිහැරයක් වශයෙන් ඔන්න මේ හැම කිනකටම මේ පිදුරු දාලා දැන් උත්කෙන් දකින්නවත් වතුර ගන්න විදිහක් නැහැ. එහෙනම් ඔන්න ඉස්සරහා ගඟක් තියෙනවා අපි එතනින් ගන්න අපි ඉමු කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ නැවත නැවතත් කිව්වට පස්සේ ආනන්ද හාමුදුරුවෝ ඔන්න පාත්‍රය අරන් යනවා. පාත්‍රය අරන් ගිහිල්ලා ඔන්න ළිඳකට යන මේ පිවිසෙනකොටම ඒ ළිඳ අර සම්පූර්ණයෙන් උතුරන්න පටන් ගන්නවා. මේ පිදුරු ටිකක් අයින් වෙලා දැන් වතුර උතුරනවා. සූත්‍රාන්න පටන් ගත්තා. පටන් ගත්තට පස්සේ දැන් මේ ආනන්ද හාමුදුරුවෝ පුදුම සතුටුයි. හරිම ආශ්චර්යයක්. මවිතයටපත් වෙනවා. ඊපස්සේ වතුරත් අරගෙන දැන් බුදුරජාණන් වහන්සේ ගාවට එනවා. බුදුරජාණන් වහන්සේ ගාවට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් ඊට පස්සේ කියන්නේ හරිය නිකන් මේක අර ත්‍රිපිටකේ එකේ නැත්නම් සූත්‍ර පිටකේ හම්බ වෙන එක්තරා අංගකින් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ කරපු විහිළුවක් වගේ තමයි දැන් මේ තුන් පාරක්ම කියනවා වතුර අරන් එන්න කියලා. ඊට වතුර අරන් ආවට පස්සේ කියනවා මට තිබහක් නැහැ කියලා. දැන් ඒක තමයි මේ කියන්නේ කිං කෛරා උදපානේන ආපාතේ සම්බතාසියෝ. දැන් මේ වතුර වලින් මොකද්ද තේරුම? වතුර වලින් වැඩක් නැහැ නේද? මේ හැමදාම වතුර තියෙනවා නම්. මේ දිනකින් වැඩක් නැහැ නේද? දැන් මේ කියන්නේ අ හැමදාම වතුර තියෙනවා නම් නිදක් මොකටද? කියන ඉතින් අහන්න. ඊට පස්සේ සංහාය මූලතෝ චෙත්වා සංහාව මුලින් සින්දට පස්සේ තිස්ස පරිේෂණම් කරේ. තවත් මොකද්ද සොයසාය දුන්න කියන්නේ. අතර මේ සංහාව තියෙන තාක් තමයි අපි හොය හොයා යන්නේ. මොකද සංහාවේ තියෙනවා අර මේ නැති ස්වභාවයක්. ඉස්සරහ නැමුණු ස්වභාවයක්. උච්චර ලැබුණක් මදි ස්වභාවය. ඒකනේ අර මේ රක්තපාල සූත්‍රය හිමත් වෙන්නේ ඌනෝ ලෝකෝ අතිත්තෝ සංහාදාසු. හැමතිස්සෙම මේ ලෝකේ ඌණයි. මොකක්කෝ එහෙම අඩුකමක් තියෙනවා. අතිත්තෝ අසුත්ති කරයි. කොයි තරම් මිලියන ගණන් සල්ලි තියෙනවා. නැත්තම් හරක බාන තියෙනවා. නැත්තම් යාන වාහන තියෙනවා. ඉඩකඩම් තියෙනවා. නමුත් ඒත් මදි. කොච්චර තියුණත් අසුත්ති කරයි. සංහාදාසු. සංහාවට දාසයි. ඉතින් දැන් මෙතෙන්දී වෙන්නේ ඒක අනිත් පැත්ත. සංහාය මූලතෝ චෙත්වා. සංහාව මුලින්ම සිනලා දානවා. කිස්ස පරිේෂණම් කරයි. එතකොට තින් ආයි හොයන්න දෙයක් නැහැ. එතකොට මේ ඊළඟට මේ තවත් කොටසක් මෙතන ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙනවා සංහාව ෂේ කළා නම් යම්කු සංඛානයක මෙතන සංහාව කියන්නේ මොකද්ද? පිපාසය. ඒකම තමයි නිවනට සමහර තැන්වල දාලා තියෙන පිපාස විනය. අපේ පිපාස විනය. අ වට්ටුපච්ඡේදෝ මේ විදිහට වචන කීපයකින් නැවතත් මේ නිවන හඳුන්වපු හඳුන්වපු තැන් තියෙනවා. මේ පිපාස විනය කියන එක එහෙම මතු කරලා තියලා තියෙනවා මේ අග්ගප්පසාද සූත්‍රය කියලා එනවා සූත්‍ර අංගුත්තර නිකායේ. ඒකදී එනවා දැන් අපි දැන් කටුගුණ සාන්නාසයේ මෙතරම ඉදිරිපත් කරගන්න උද්දෘත පාඩේ එන්නේ ඒතං සම්තං ඒතං කණීතං අදිනම් උද්දන් සම්බ සංකාර සමතෝ කියන මේ මේ පාඩේ. ඒ වගේම පාඩයක් හම්බ වෙනවා මේ අග්ගප්පසාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සියලුම සංකත ධර්මයන් සියලුම අසංකත ධර්මයන් සම්සන්දනය කළොත් සංකත කියන්නේ යම්සි හේතුන් නිසා හටගත්ත යම්සා ධර්මයන් තන ඒවා. අසංකත කියන්නේ ඕන හේතුන්ෙන් තොර යම්සි ධර්මතාවයන් තියෙනවා නම් ඒවා. මේ සියලුම කොටවල් දෙකම එකට දාලා කරනකොට කුමක්ද මේ අතරින් ශ්‍රේෂ්ඨ? කුමක්ද මේවා අතරින් අග්‍ර කියන එකට නිවන තමයි අග්‍ර. කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා. ඒකට අත්කතනෙ දෙනවා. යාවකාබික්ක වේදම්මා සංකතාව අසංකතාවා විරාගෝ තේසං ධම්මානං අග්ගමක්ඛායති. යදිදම් මදනින් මදනෝ පිපාස විනය. ආලය සමුග්ඝාතෝ වස්තුපච්ඡේදෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. දැන් අපිට අතරම හුරුයි මේ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං කියන වචන හුරුයි. මොකද දැන් නිතරම දැන් මේ නිවනේ නිවීම දේශනා මාලාවේදීම කටුකුරුණ සාවින්නාංශය උපුටා දක්වන්නේ මේ මේ බඳු ධාතා පාඩයක්. නිරෝධ මේ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං ඔය කොටස ඒකේ එනවා. නමුත් මේ ඊට කලින් තියෙන කොටස අපිට මේ දැන් මම ඉදිරිපත් කරු මේ අග්ග ප්‍රසාද සූත්‍රය හදන්න වෙනවා. ඒක තියෙනවා අන්න මදමින් මද. මේ මදය දුරු කළා දාන. මදය මේ අයින් කළා දාන. මදය මදය අයින් කරලා නැත්නම් මදය මද නැති ස්වභාවයක් බවට පත් කරනවා. ඊළඟ පිපාස විනය. අන්න පිපාසයේ සංසිඳ වෙනවා. කාලයේ සමුද්ධාතෝ. ඒ සංහාව ආදී මුල් කරගත්තේ කාලයේ සමු මේ සංහාව මුලින්ම සිතා ගමු. වට්ටු පච්චේදෝ මේ සංසාර ගමන මේ වට වට දුක්ඛය, වට දුක්ඛය නැති කළා දාන. සංහප්පය. විරාගෝ නිරෝධෝ නිබ්බාන. ඉතින් මේ විදිහට දැන් මේ ඒතකොට නිවනටම ආපු අදිවචනයක් වශයෙන් ඒකට අපිට මේ ත්‍රිපාස විනය කියන සලකන්නත් පුළුවන්. මොකද මේ සංහාව කියන තාක් සත්‍යය තුළ යම්කිසි මදිකමක්, ඉස්සරහට යන ගමක්, යන මේ යන ස්වභාවයක් ඒ කියන්නේ කොතෙක් තිබුණත් මදි ස්වභාවයක්, Taman තුල තියෙන අංශය අකෘත්‍තිකර ස්වභාවයක්. දැන් ඊළඟට මොකද්ද කරන්නේ කියලා ඉස්සරහා බලන ස්වභාවයක් තියෙනවා. කියන්නේ සංහාව තාම ෂේ වෙලා නැහැ. සංහාව සම්පූර්ණයෙන් සංසිඳලා නැහැ. ඒත් සංහාව සම්පූර්ණයෙන් ෂේ වෙලා නම් එයා හරියට නිකන් අර හොඳට වතුර ටිකක් පානය කළා Taman තුල තිබිච්ච පිපාසය සම්පූර්ණයෙන්ම සංසිඳවගත්ත කෙනෙක් වගේ. දැන් සම්පූර්ණයෙන්ම වතුර බීලා Taman තුල තිබිච්ච පිපාසය සංසිඳවන පස්සේ ආයි කොයිතරම් වතුර ගෙනල්ලා දෙන්න හැදුවත් ඉතින් අවශ්‍ය නැහැ. මොකද දැන් Taman තුල විපාසයක් නැහැ. අන්න ඒ වගේ තමයි ඉතින් රහතන් වහන්සේ කෙනෙකුට සම්පූර්ණයෙන්ම සංහාවශය කළා නම් උන්වහන්සේට ආයි කරන්න ඉස්සරහට දෙයක් නැහැ. ඒ වගේම උන්වහන්සේට ආය අනාගතයට අනාගතය සම්බන්ධයෙන් බලාපොරොත්තුවක්වත් මේ මොන හරි ඉදිරි ජීවිතයන් ගැන බලාපොරොත්තුවක් බලාපොරොත්තුවක්වත් නැත්නම් කාම කාමයන් හා සම්බන්ධයෙන් ආසාවක්වත් කිසි දෙයක් නැහැ මොකද මේ සංහාව හරහා තමයි මේ හැම දෙයක්ම අපි එන්නේ. සංහාශය කරගත්තාට පස්සේ මේ මොකක්වත් නැතුව උන්වහන්සේ බොහොම නිවීමක් නැත්තම් විපාසයේ සංසිඳවා ගැනීමක් සංසිඳීමක් දැනසීමක් අන්න හිතේ ඇතිලා තියෙනවා. අනේ අදහස් තමයි ඊළඟට මතුවලා තියෙන්නේ. එතකොට ඒකයි එතකොට මේ ස්වාමීන් වහන්සේ අන්තිමට කියන්නේ මේ පුද්ගලයා ආවර්ජනය කළ බලනකොට ලෝකයා දුවනවා විපාසයේ. ලෝකයා අරවා පස්සේ දුවනවා, මේවා පස්සේ දුවනවා, සම්තුරු පස්සේ දුවනවා, නිලනාම් පස්සේ දුවනවා, කල්ලි පස්සේ දුවනවා, විවිධාකාර දේවල් පස්සේ දුවනවා. දැන් රහතන් වහන්සේ Taman තුල දිහා බලනවා මේ අනිත් අය දුවදුවා යනවා විදාකාර දේවල් ප්‍රාර්ථනා කරනවා පස්සේ දුවනවා කෙලවරක් නැති පිපාසාවෙන් ඉන්නවා නමුත් Taman වහන්සේ තුල කිසිම පිපාසයක් නැහැ Taman වහන්සේ සම්පෙමිලා Taman වහන්සේ නතර වෙලා Taman වහන්සේ තුල තියෙන ශාන්ත බව හිතේ තියෙන නතර වීම සම්පූර්ණයෙන්ම ආශාවන්ගෙන් කරවන්නේ අනවශ්‍යයි මේක Tamanටම අන්න ප්‍රත්‍යක්ෂයක් වශයෙන් අන්න රහතන් වහන්සේලා දකින්න ඒ කාරණේ තමයි එතකොට මේ මේ අන්තිමට ස්වාමීන් වහන්සේ මතු කරලා දෙන්නේ. හොඳයි. අපිට ඒක ඉස්සරහ. මේවායේ මොකද්ද අභාව බව අධිකමක් අපේ බුදුන්ව පෙනුන නිසා වෙන්නේ නැති මේ සංහස්සය කියන වචනයට ටිකක් පසු ගන්න. මෙබඳු වචන ගණනක් ඉදිරිපත් කරන හැම අවස්ථාවකම අටුවාචාරින් වහන්සේලා බොහෝ උත්සාහවත් වෙලා අර ආගම්ම පදේ යොදන. සංආගම්ම, නිබ්බානාගම්ම, ඔය ආගම්ම කියන පදේ නිතර යෙදෙනවා. මෙතන ව්‍යාකරණ ව්‍යාකරණානුකූලව ඉතර ගැඹුරු හේතුවක් තිබෙනවා. ඒ කියන්නේ අපිට තේරෙන භාෂාවෙන් මෙතන කෙටියෙන් අපිට තේරෙන භාෂාවෙන් මෙතන අප අවබෝධය මුල් කරගෙනයි දේශනා කරන්නේ. ව්‍යාකරණානුකූලව බලනවා නම් මේ ආගම කියන පදේ උපකාරක අර්ථයේ යෙදෙන අවස්ථාවල් තිබෙනවා. අපේ සිංහල භාෂාවෙත් ওই විදිහේ වචන තියෙනවා. සමහර ප්‍රාදේශීය භාෂාවල තියෙනවා එයා ඇවිල්ලා නෝර කෙනෙක් කියලා. මෙතනදී අපි අර ඇවිල්ලා කියන වචනේ තේරුම් ගන්න උත්සාහ ගන්නේ නැහැ. ඒක මේකට ආධාර කරගන්නේ උදාගත්ත වචනයක්. ඒ වගේ තමයි කියලා හිතන් කිව්වහම හිතන් කියන වචනේ තෝරන්න යන්නේ නැහැ. ඔන්න ඔය විදිහට ආගම කියන පදය පාලි භාෂාවේ එක්තරා විදිහක උපකාරක අර්ථයක් දක්වනවා පමණයි. නමුත් මේ වගේ එකක් උපකාර කරගෙන නිබ්බාන කියන එක වෙන් කළා. ඈත් කළා. අර සංහාවෙන්. ඔන්න ඔහොම දෙයක් සිද්ධ වුණා. ඇත්ත වශයෙන්ම මෙතන කියවෙන්නේ රාග ආදී ක්ලේශ. මේ හැම එකක්ම ගින්න. බුදු පියාණන් වහන්සේ වදාළ වදාළේ භව නිරෝධයේ නිවන බව. නිවන කියන්නේ භව නිරෝධයේ පිළිබඳ ප්‍රත්‍යක්ෂයයි. භවය මේ 11 ගින්නක්. එතකොට මුළු භවයම ගින්නක්. සංහා රාග දෝෂ මෝහවත් ගින්න. මේ හැම එකක්ම ගිනි. ඒ නිසා මේකට නිවීම කියන වචනය තමයි හොඳටම ගැලපෙන වචනේ. නිවාගත්තට පස්සේ තවත් මොකද්ද ඕනි කරන්නේ? නමුත් මේ කාරණේ තෝරා ගන්න බැරුවද මොන හේතුවකින් හෝ මොන අවාසනාවක් නිසාද අපේ බුද්ධ ඝෝෂ ස්වාමින් වහන්සේ ඒ සාරාර්ථ ප්‍රකාශදී සාරාර්ථ ප්‍රකාශදී ප්‍රකාශනී අටුවාවේ විසුද්ධි මාර්ගයේ ඔක්කොටම වඩා සම්මෝහ විනෝදනයේ ග්‍රන්ථ නාමයටත් ගැලපෙන්නේ නැති විදිහට විසංගවාදී ඉදිරිපත් කරගෙන නිවන පිළිබඳ දීර්ඝ විවරණයක් කරලා තියෙනවා. ඒතර අටුවාචාර්යින් වහන්සේලාම ඊටාම ඕලාරික තර්කයකට ඉදිරිපත් කරලා තියෙනවා. සමහර විට ඒක ධර්ම ගෞරවයට විතරක් හොඳ නැති වෙන්න පුළුවන්. දැන් මෙතන ස්වාමීන් වහන්සේ කියන කටුසන්සානාසයේ මේ ව්‍යාකරණ සම්බන්ධයෙන් පාලි සම්බන්ධයෙන් කියලා පැමිණි කෙනෙක්. උන්වහන්සේ දැන් මේ ආගම කියන පදය අරගෙන දැන් පොඩ්ඩක් අර ඒකේ තියෙන ආගම කියන වචනේ මෙතන යෙදීමේ තියෙන නොගැලපීම සම්බන්ධයෙන් කර කරුණු දක්වීමක් මෙතන කරන්නේ. ඒකට අර උනාසෙ දීලා තියෙන මම හිතන්නේ මේ විවරණය අපි හැමෝටම පැහැදිලි. අපිත් සිංහල භාෂාවෙත් ඉතින් මේ ස්වාමිනාසි කියනවා වගේ එයා ඇවිල්ලා නුවර කෙනෙක් කියලා කිව්වහම ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ ඒ මනුස්සයා නුවර ජීවත් වෙන කෙනෙක්. ඇවිල්ලා කියන වචනේ එතනදී එතකොට අපි කලකන්න යන්නේ නැහැ. ඒ වගේමයි එතකොට තවත් ඔව් හිතන් කියලා කිව්වම කියලා හිතන් කිව්වහම එතන හිතන් ඉන්න වචනේ මේ හිතගෙන ඉන්නේ කියන අර්ථයක් කලකන්න යන්නේ නැහැ. මෙතන මේ අර කියලා වුණාට පස්සේ කියන වගේ අදහසක් තියෙනවා. ඒ වගේ අර නම් නම් භාෂා ව්‍යවහාරයන් තියෙනවා ඒ තනිතනි වචනේ අරගෙන අත දක්වන්න යන්නේ නැහැ. නමුත් ඒකෙන් ගම්මේ වෙන අර්ථය ගත්තනම්. يعني ඒකෙන් අදහස් වෙන අර්ථය ගත්තනම් ඒ හොඳටම ප්‍රමාණවත්. මොකද මේ ආගම කියන වචනයත් උතුරු කටුකුරුන් සාන්නාසී කියනවා මේ පාළියේ දෙන අන්නේ බඳු මේ නැද්දට දෙන උපකාරක පදයක්. ඊට පස්සේ පසු කාලේ එන එතන ඒකේ නමුත් මේ ආගම කියන පදයක් ඉදිරිපත් කරගෙන එතන නිවන හඳුන්වන්න ගිහිලා තියෙනවා. මේ හරහා අර එක පැත්තකින් අර ඍජුව ප්‍රත්‍යක්ෂයක් වශයෙන් නිවන විස්තර කළා බුදුරජාණන් වහන්සේ කිලිම සංහාවම ඡය වීම සංහාව සම්පූර්ණයෙන් ඡය වීම නිවනයි කියලා කිව්වහම ඒ තියෙන හරි ඍජු බවක්. කෙටි බවක් නැත්නම් සරල බවක්. ඒ වගේම මේක කරන්න පුළුවන් දෙයක් බවක්. තියෙනවා. දැන් අර වගේ පොඩ්ඩක් ඔක අස්සර තව දේවල් දාලා පොඩ්ඩක් සංකීර්ණවම දැන් දැන් හිතන්න යනවා අපි අරමුද වෙන්නේ, එහෙමද වෙන්නේ, අපිට මේක අද කරගන්න පුළුවන්ද, හිත කරගන්න පුළුවන්ද? ටිකක් අර අර දින ඍජු භාවය නැත්නම් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන බොහොම ඒ නෛර්යානික ස්වභාවය පොඩ්ඩක් නිකන් ඈත් වෙන ගතියක් තියෙනවා. ඒක තමයි දැන් සාමීන් වහන්සේ තාතින් මතු කරලා දෙනවා මේ පසුකාලීනව ආපු මේ අතුවා සම්බන්ධයෙන්. අපි කෙසේ නමුත් ඊට පස්සේ උන්වහන්සේගෙන් අහමු කොහොමද දැන් ඒකට මේ අටුවාවේ මේක විස්තර වෙන්නේ කියලා. කියන්නේ අර විතණ්ඩවාදියා ඉදිරිපත් කරන හැටියට කියනවා මේ නිවීම කියන්නේ රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛයමේ කියලා. ඇත්ත වශයෙන්ම විතණ්ඩවාදියා කියන්නේ බුද්ධ වචනේ. සූති දේශනාවල කොතකොත් සඳහන් වෙනවා නිබ්බාණයට අධිවචනයක් වශයෙන් රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය ඉදං උච්චති නිබ්බාණං කියලා. මේ රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය කියන පද තුනම බොහෝ සූත්‍රවල ඉදිරිය තිබෙනවා නිවනට අදිවචන වශයෙන්. නමුත් අතුවාචාර්යන් වහන්සේ පළමුවෙන්ම මේක අදිවචන තුනක් කරගන්නවා. රාගක්ඛයෝ කියන්නේ එක අදිවචනයක්. දෝසක්ඛයෝ කියන්නේ තව අදිවචනයක්. මෝහක්ඛයෝ කියන්නේ තව අදිවචනයක්. ඊළඟට අර කාල්පනික විසංගවාදී ඉදිරිපත් කරගෙන ඒ පුද්ගලයාට පෙන්වීම කරනවා නිවන කෙලෙස් නිවීම මාත්‍රයක් නම් රාගාදී නිවීම මාත්‍රයක් නම් මේක හරියට අර තිරසන් සතුන්ගේ කෙලෙස් නිවා ගැනීම වගේ කියලා. තිරසන් සතුන් හෝ කෙලෙස් වලට වසඟ වූ අය හෝ කෙලෙස් නිවා ගැනීම සඳහා ඒවට උපකාර වන වස්තුන් ප්‍රතිසේවනය කරන අය අන්න ඒ විදිහට මෙහෙම ගත්තොත් නිවන. මෙතන ඊටාත්ම ගැඹුරු ශාසනික අධ්‍යයක් යටපත් වෙලා තිබෙනවා. බුද්ධයාණන් වහන්සේ වදාලා මේ ලෝකයේ කෙලෙස් නිවා ගන්න ලෝකයා තිරසංගතම් පමණක් නොවේ මිනිසෙන් පවා ඒ රාගාදී කෙලෙස් නිවා ගැනීමට ගන්න උත්සාහය මාගන්ධී සූත්‍රයේ දක්වලා තිබෙන හැටියට අඟුරු වලක්නම කුෂ්ඨ රෝගී කෙනෙක් තමන්ගේ වේදනාව නැති කරගන්න දරු උත්සාහයක් වගේ කියලා. කුෂ රෝගියා එතන ඉඳගෙන මොකද්ද කරන්නේ? ඉවා ගන්න එක නෙවෙයි කරන්නේ කවා ගන්න එක. රත් කර කර කවා ගන්නවා. හොඳයි. මේ චුට්ටක් විතරක් මේ විස්තර කරගමු. එතකොට දැන් මේ අතිවාචාර්යන් වහන්සේ මෙතන කාල්පනික අදහසක් ඉදිරිපත් කරනවා කියන නැත්නම් මනස්කල්පිත වශයෙන් ඉදිරිපත් කරගත්තු විසන්දවාදී කියන්නේ නිකන් අර වෙනත් අදහස් දරන නිකන් ප්‍රතිවිරුද්ධ අදහස් දරන විප්ලවකාරී අදහස් දරන කෙනෙක් වගේ සලකා ගන්න පුළුවන්. ඒකට ඒ තැනත්තා හැබැයි මෙතන කියන්නේ මේ රාගක්ෂේම, දේශක්, දෝසක්ෂේම, මෝහක්ෂේම නිවනයි කියලා වචනයක් තමයි එතකොට මේ විකණ්ඩවාදියා කියන්නේ. හැබැයි මෙතනදී මේ කටුරුසානති කියන්න වගේ මේ විකණ්ඩවාදියා කියලා තියෙන බුද්ධ වචන. ඒක අපිට මේ මේ මේ සාකච්ඡාවෙන් බැහැරව අපිට මේ රාගක්ෂය, දෝසක්ෂය, මෝහක්ෂය ගැන නිවනේ කියන එක එහෙම්මම ඉදිරිපත් කරපු වෙනම සංයුක්තයක්ම තියෙන සංයුක්තනිකාය. දැන් සංයුක්තනිකායේ මේ එනවා මේ සූත්‍ර ගණනාවක් ඒකේ එන එක සංයුක්තයක් තමයි ඔය අසංකත සංයුක්තය. අසංකත සංයුක්තයේ නිවනටම පද 33ක් ඉදිරිපත් කරනවා. ඒ පද 33ම විස්තර කරද්දී බුදුරජාණන් වහන්සේ ඍජුවම කියනවා අපි හිතමු දැන් ඒ පද 33න් අපි කීපයක් ගත්තොත් දැන් එතන එන පද වලින් කීපයක් තර අසංකත කියලා නිවනට කියනවා. අන්ත කියලා නිවනට කියනවා. අනාසව, සත්‍ය, පාර, නිකුණ, සුදුද්දස අජර දුව අපලෝකිත අනිදස්සන නිප්පපංච සන්ත අමත පනීත සිව හේම සංහක්ඛය නට අච්චරිය අභූත අනීතික අනීතික ධම්ම නිබ්බාන නට අබ්දාපජ්ජ විරාග සුද්ධි මුක්ති අනාලය දීප ලේන තාන සරණ පරායන කියන විදිහට වචන 33ක් ඉදිරිපත් කරලා තියෙනවා මේ ඔක්කොම කෙලින්ම අසංකත සංයුත්තේ කියලා සංයුත්තනිකාය සංග්‍රහ කරලා තියෙනවා. සංයුත්තනිකාය රහතන් වහන්සේලා ඉදිරිපත් කරලා තියෙනවා. මේ හැම වචනයක් ගානම දැන් මේ මේ වචන 33න් අපිට හුඟක් සමීපයි. අන්න අසංකත කියලා කියවම අසංකත සංකත කියලා කියන නිවනට කියලා අපිට යම් කිසි හැඟීමක් වෙනවා. ඒක ටිකක් අපිට මේ හුරු පුරුදු බවක් තියෙනවා. ඊළඟට තව ගත්තොත් ඔන්න නිප්පපංච කියලා ඔන්න නිවනටම කියනවා. නිප්පපංච කියන්නේ නිවනටම නම. ඊළඟට අමත කියලා නිවනට කියනවා. සන්ත කියලා නිවනට කියනවා. මේවා ටිකක් අපිට හුරු පුරුදු නම්. ඒ වගේම නිබ්බාන කියන එක ඒක නිවනට කියන නමක්. ඒ වගේම වෙන සංහක්ඛය කියන්නේ නිවනට කියන නමක්මයි. ඒකට මේ ඔක්කොම එකම ගොඩේ තියෙන්නේ. මේ එක එකකින් නිවන හඳුන්වනවා. එක එකක් සම්පූර්ණ වශයෙන් නිවන හඳුන්වනවා. ඒ කියන්නේ මේ එක එකක් තව එකකට දෙවෙන්නේ නැහැ. නිවන නිවන දිහාම බලන විවිධාකාර දෘෂ්ටි කෝණයන් තියෙන්නේ. දැන් සංහාශය කිරීම අර්ථයෙන් ඔන්න සංහක්ඛය කියලා ඔන්න නිවනට කියලා කියනවා. සංග ඛේම කියලා කියනවා. එතන එතකොට තියෙන ෂේම ස්වභාවය, එතන තියෙන ආරක්ෂිත ස්වභාවය. ඒක අදහසින් තමයි ඛේම කියලා කියලා තියෙනවා. ඊළඟට නිබ්බාන කියන වචනේ සඳහන් වෙන නිවීම කියන අර්ථයෙන්. කෙලෙස් නිවි නිවීම. නිවියාම. මේ විදිහට මේ අනාලය මේ සම්පූර්ණ මේ සංහාව ආශාව ශ්‍රේ කිරීම කියලා. ඊළඟට දීප කියලා අදහනවා. එතකොට එතන දීපයක්. මේ අනිකුත් මේ කෙලෙස් සැඩ පහරල් වලින් ආරක්ෂලා ලක් වෙන්නේ නැතුව කෙලෙස් සැඩ සැඩ පහරල් වලින් බේරලා ඉන්න පුළුවන් ස්ථානයක් වශයෙන්. නැත්නම් මේ දීපයක් වශයෙන්. රූපකත් වශයෙන් පෙනෙනවා. ඉතින් මේ විදිහට ඉතින් අර නිවන හරි ලස්සනට එක එක විදිහට මේ වචන රාශියෙන් ඉදිරිපත් කරලා තියෙනවා. මේ මෙතන ලස්සන වැඩේ වෙන්නේ මේ හැම එකක්ම හැම හැම එකක්ම මේ සූත්‍ර රාශියක් මෙතන තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ අසංකත කියන වචනේ මුල් කරගෙන මොන බුදුරජාණන් වහන්සේ කියනවා යෝබික්ඛවේ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ ඉදං උච්චති වික්ඛරෝ වික්ඛවේ අසංකතම් මේ අසංකත කියන වචනයම හඳුන්වන්නේ යෝ භික්ඛවේ රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය ඉදං උච්චති භික්ඛවේ අසංකරා. මේ වගේම ඉදිරි අනිත් ඒවාත් කියනවා. අපි දැන් දැන් අන්ත කියලා. යෝ භික්ඛවේ රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය ඉදං උච්චති භික්ඛවේ අන්තං. ඒක ඔන්න අන්ත කියන එකක් කියනවා. මේ වචන 33ටම මේ හා සමාන. එක හා සමාන විදිහට මේ රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛයමයි මෙන්න මේ අසංකත කියලා කියන්නේ. රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛයමයි නිබ්බාන කියලා කියන්නේ. රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛයමයි නිප්පංච කියලා කියන්නේ. රාගක්ඛය, මෝහක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛයමයි නිබ්බාන කියලා කියන්නේ. එහෙනම් මේ දෙන හරීම පැහැදිලිව මේ අසංකත සංයුත්තේ ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක තමයි එතකොට මේ දැන් මේ මේ විසන්නවාදී අතර ඉදිරිපත් කරන්නේ. ඒක ඇත්ත වශයෙන්ම කියනවා නම් බුදුරජාණන් වහන්සේගේ වචනේ තමයි මතකලා දීලා තියෙන්නේ මෙතෙන් විසන්නවාදී. නමුත් ඉතින් පසු කාලීනව ඉතින් ඕකේ අර ආපු සංකීර්ණතාව නිසා ඔන්න අටුවාචාරින් වහන්සේ ඉතින් ඕක පිටක් අටවල දීලා තියෙනවා. ඒක තමයි මේ දැන් මේ කටයුතු සංසන්දනයේ පොඩ්ඩක් ඉතින් දෝෂාරෝපණය ලක් කරන්නේ. හොඳයි පිටස්කාරය යනවා. එතකොට මේ ලෝකයේ සත්‍යය අර කියපු සෝණු සිංහාලාදී සතුණු අනෙකුත් අය කරත් අයත් කරන්නේ මොකද්ද? නිවා ගැනීම වෙනුවට පවා ගැනීමයි කරන්නේ. මේ පවා ගැනීම උපමා කරන්න බෑ රහතන් වහන්සේගෙන් නිවා ගැනීමට මේ නිවීමට නිබ්බුති භුඤ්ජමාන මේ නිබ්බුතිය ඒ විදිහේ తాවකාලික නිවීමක් නෙවෙයි මේ නිවීම සමානම හැමදාම තියෙනවා సంతානයේ දිහා බැලුවාම උපමාවට තියෙන්නේ අතපය කපාපු කෙනෙක් ප්‍රත්‍යක්ෂා පමණින් සමාගිය අතපය නැති බව දැනගන්නවා වගේ ආශ්‍රවයන් ශේකල රහතන් වහන්සේ ඒ පිළිබඳ ප්‍රත්‍යක්ෂා මාත්‍රයෙන්ම සමන් ලබා වූ මුක්තිය පිළිබඳ අහෝසුකම් කියලා කියන තරම් ප්‍රීතියකින් බලනවා අන්න ඒ විදිහේ නිබ්බුතියක් ඒක නිසා තමයි විමුතිය ගුංජමාන. එතන මුක්තිය වෙන්න පුළුවන් විමුතිය. මේ වගේ අදහස් රාශියක් යටපත් වුණ මේ විදිහේ තරුණ සමූහයකින්. මේ වගේ අදහස් රාශියක් යටපත් වුණා මේ විදිහේ තර්ක සමූහයකින්. අත්ත වශයෙන්ම මේ දේශනා මාලාවට මා යම් කිසි විදිහක ඉදිරිපත් වෙන්න කැමති වුණා නම් කැමති වුණේ අතිවරු මහෝපාද්‍ය මහින්පාණන් වහන්සේ මට කළ ආරාධනාව නිසා අනික අපේ සරල සම්බ්‍රහ්මචාරීන් වහන්සේලාට මේ යම් කිසි සේවයක් ශාසනයට සේවයක් වේවා කියලා අදහස නිසා. ඊළඟට අනිත් කාරණේ අත් වශයෙන්ම ධර්ම සංවේගයක් මේ විදිහේ විවරණ නිසාමට ඇති වෙනවා. ඔව්. දැන් එතන තවතර මේ කාරණේ මතක් කරනවා දැන්. අතුවාචාරින් වහන්සේ අර එකපැත්තකින් රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛයම නිවන නෙමෙයි කියලා ඉදිරිපත් කරන දාන අර්ථය තමයි මේ එහෙමනම් මේ රාගය සංසිඳව ගන්න තිරසන් සතුනොත් මේ යම් යම් ඒ කියන්නේ කාම භෝගීව ජීවත් වෙනවා. එහෙනම් නිවනත් ඒ වගේ දෙයක්. නමුත් එතන ඒ අර්ථය එහෙම පිළිගන්න අමාරුයි. මොකද බුදුරජාන් වහන්සේ කියනවා මේ තිරිසන්ගත සතුන්, මිනිස්සෙයින් දෙවියන් වෙන්න පුළුවන්. මේ කවුරුත් අර තමන්ගේ හිතේ ඇති වෙන රාගය දුරු කරගන්න සඳහා අනිකුත් ප්‍රතිවිරුද්ධ ලිංගිකයේ ඇසුරු කිරීම හරහා ඒ දුරු කිරීම හරියට මේ කුෂ්ඨ රෝගියෙක් හරියට බෙහෙත් කරන්නේ නැතුව මේ මේ අඟුරු ගඩක් ගාවට ගිහිලා නිකන් ගින්නෙන් අර තමන්ගේ කුෂ්ඨය හවා ගන්නවා වගේ දෙයක්. ඒක තියෙන්නේ සම්පූර්ණයෙන් කුෂ්ඨ මේ දුරු වීමක් නෙමෙයි නේද අපි කුෂ්ඨ රෝගී දිහා සැලකුවොත් ඒ මනුස්සයා කෙලවරක් නැතුව මේක දැන් කස කසා මේක දැන් කරවල ගලනවා හරිම වේදනයි හරිම පීඩාවකින් ඉන්න මේ කුෂ්ඨ රෝගී දැන් එයාට හරියට ප්‍රතිකාරයක් ඇත්තෙත් නැහැ නමුත් එයාට අපි හිතමු අර වගේ කැසීමක් හරහා යම්කිසි සුළු සුවයක් දෙනවා తాවකාලික සුවයක් දෙනවා හැබැයි ඒ හරහා මේ කුෂ්ඨය තවදුරටත් වැඩි වෙනවා ඒ වගේම එයා අපි හිතමු ඔන්න මේ ගිනි කබලක් අරගෙන මේක කවා ගන්නවා. මේ කුෂ්ඨය රත් කරගන්න. ඒ හරහා යම් සියුම් සුළු සෝයක් දැනව වෙන්න පුළුවන්. නමුත් ඒ හරහා අන්න තව අර මේ දුම් වැලි ආහාරමේ මේකේ මේ හැමරිලා අන්න තවත් මේ කුෂ්ඨය වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ වගේ තමයි අර බුදුරජාණන් වහන්සේ මේ මාගන්ධී සෝතය විදක් කරනවා. ලෝකයා සාමාන්‍යයෙන් තමන් තුළ මතුවෙන රාගය, ද්වේෂය දුරු කරගැනීම සඳහා මේ වගේ తాවකාලික උපක්‍රම පාවිච්චි කරනවා. ඒක මේ රහතන් වහන්සේ කෙනෙක් සම්පූර්ණයෙන්ම ප්‍රතිපත්ති මාර්ගයක් කරහා භාවනාවක් කරහා විපස්සනාවක් කරහා කෙලෙස් දුරු කිරීමත් එක්ක සම්පූර්ණයෙන් සංඛාවශය කිරීමත් එක්ක සම්පූර්ණයෙන් රාගේශය කිරීමත් එක්ක කිසිසේත්ම සංසන්දනය කරන්න බෑ. මොකද අතින්දි වෙන්නේ මේ කුෂ රෝගය නිකම්ම නිකන් අර මේ తాවකාලික වශයෙන් තමන්ගේ නොදන්නාකමට තමන්ගේ තියෙන පු탁ජන ස්වභාවයට මේ කුෂ්ඨය පවා ගැනීමක් කරහා, අත්කර ගැනීමක් කරහා ලබන తాවකාලික විඳනය. తాවකාලික සොයක්. අන්තිමට ඒක සෑහෙන පසු කාලේනම සෑහෙන ආදීනව රාශියකටත් එයාට මුල කාරණ සිද්ධ දැන් රහතන් වහන්සේ නමුත් ඊට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රතිපatti මාර්ගයක ධර්ම මාර්ගයේ ගමන් කළායි සම්පූර්ණයෙන්. වාගේ නැවත මතු නොවන ආකාරයෙන් මුලින් උපදා දමනවා. ඒකට ඒම මුලින් උපදා දැමුවා නම් රාගය, ద్వේෂය, මෝහය සම්පූර්ණයෙන් ඡය කරගත්තා නම්, සංහාව සම්පූර්ණයෙන් ඡය කරගත්තා නම්, උන්වහන්සේ ගාව නැවතත් උතන රාගය උපදින්න හේතුවක් නැහැ. ද්වේෂය උපදින්න හේතුවක් නැහැ. මෝහය උපදින්න හේතුවක් නැහැ. දැන් උන්වහන්සේ දවල් ප්‍රත්‍යක්ෂා කළ බලුවත් Taman තුල සම්පූර්ණයෙන්ම අනාශ්‍රයශය වෙලා තියෙන කියලා තේරෙනවා. රාත්‍රියේ ප්‍රත්‍යක්ෂා කළ බලුවත් Taman තුල මේ මේ කෙලස් ෂේ වෙලා තියෙනවා කියලා තේරෙනවා. ඉතින් මේකේ මේ කාල ભેදයක්වත්, තමන් ඉන්න ඉරියව්වේ ભેදයක්වත් කිසිම දෙයක ભેදයක් නැහැ. මේ එක අවස්ථාවක මේ ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා මේ තවත් අය හරිද්වාජකේ මේ රහතන් වහන්සේ කෙනෙක් මේ ආශ්‍රවයන් ශේත්‍රයේම අත්දකින්නේ මොන මොන වෙලාවෙද? එයාට හැමතිස්සම මේක පේනවද නැත්නම් හැමතිස්සම තේරෙනවද? ඔන්නම ප්‍රශ්නයක් ඉදගත්තා. ඒක තමයි මේ ඇත්තටම මේ මේ ස්වාමීන් වහන්සේ මතක් මතක කරලා දීලා තියෙන්නේ හරියට නිකන් අතපය නැති කෙනෙක් දැන් මට මේ අත් දෙක නැහැ දැන් මේ කකුල් දෙක නැහැ කියලා බලන්න එයාට ඒක ආයේ අමුතුවෙන් මේ හැරිලා බලන්න දෙයක් නැහැ අතපයක් හැදුනට පස්සේ නැත්නම් අතපයක් කපලා දැම්මට පස්සේ එයා කොයි ඉරියව්වෙ හිටියත් ඒ අතපය නැහැ ආයෙක අත ගාලම් බලන්න දෙයක් නෑ ඒක ඕනනම් අත ගන්න පුළුවන් ඉතින් කරන පුරුද්ද නමුත් අතක් පයක් කපලා දැම්මට පස්සේ එයාගේ අතක් පයක් දැන් අපි කරන දිවැඩියා හදලා කකුලක් කපලා දානවා ඉතින් එදා ඉඳන් එයාගේ කකුල නැහැ. ඉතින් එයාට ඉතින් ආයේ මේ මේ ඉතින් ආයේ ඉතින් සමහරකට අමතක වෙන්න ඉඩ තියෙනවා මේ කකුල නැහැ කියලා හැබැයි අත ගාලා බලනවා සත්‍ය විශ්වාස කරලා බලනවා කකුල නැහැ. ඉතින් කොයි වෙන්නේ දැන් කකුල නැහැ. ඒක ආයේ මේ උදේ කකුල තියෙන අය හවස කකුල නැහැ කියලා දෙයක් නැහැ. කොයි වෙලෙත් ඒ කකුල නැති වෙලා වෙනවා. කකුල කපල දැම්ම වෙලා වෙනවා කකුල නැහැ. ඉතින් මේ වගේ උපමා සම්දස්සන ඉදිරිපත් කරන්න තියෙනවා මේ මේ මේ මේ සම්දක කියන සූත්‍රයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේ කියන මේ රහතන් වහන්සේ සම්පූර්ණයෙන් මේ ආශ්‍රයයන් ඡය කළාට පස්සේ හරියට මේ අතපය කපලා දාපු කෙනෙක් ඉතින් පස්සේ අතපය කපලා දැම්මා කියන එක ප්‍රත්‍යක්ෂයක්. ඉතින් පස්සේ අතපය Tamanට නැහැ කියන එක හොඳටම පැහැදිලි දෙයක්. එයාට ඒක කාල බෙහෙදයකින් කරව ඒක තේරෙන දෙයක්. ඉතින් අන්නේ වගේ කරන රහතන් වහන්සේ මේ සංහාවශය කළාට පස්සේ රාගය, ද්වේෂය, මෝහය සම්පූර්ණ ඡය කළාට පස්සේ ආශ්‍රවයන් ඡය කළාට පස්සේ ඒ ප්‍රත්‍යක්ෂය Tamanට තේරෙන දෙයක්. ඒක මේ අනුන්ගෙන් අහසිය යුතු දෙයක් නෙමෙයි. Tamanටම තේරෙන දෙයක්. ප්‍රත්‍යක්ෂය. ඒ කාරණේ තමයි ඊටසේ භාවනාවේ මෙතනම අපි කියලා දී තියෙන්නේ. හොඳයි. එතකොට තවත් ඉතින් මේකේ ඉතිහාසය සම්බන්ධයෙන් උතෝල සඳහන් කරනවා මේ කටුකුරුන් සාරණාංශයේ මේ දේශනා මාලාව ඉදිරිපත් කරන්න මුල් වෙච්ච කාරණාව. එදා ලොකු සාරණාංශය මතක් කළා වගේ ධම්මදී සාරණාංශය මතක් කළා වගේ එතකොට ඒ කාලේ අර මේ යම්කිසි පන්තියකට ගිහිල්ලා ආපු ස්වාමීන් වහන්සේලා එක එක විදිහට මේ නිවන දක්වන්න ගිහිල්ලා තියෙනවා. සෑහෙන පැටලිච්ච ස්වභාවයක් මේ අලින් ඒ අහන්න ගිය දේශනා මාලාව නිසා ස්වාමීන් වහන්සේලාස අතර ඇදලා තියෙන ඉතින් පසු කාලේ මේ தත්ත්වය මේ ගැටළු සාහිත්‍ය தත්ත්වය තේරුම් ගත්ත මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ මහෝපාද්‍යයන් වහන්සේ වශයෙන් එතකොට ඉස්සම්නවනේ වැඩ සිටිනවා. උන්වහන්සේ තමයි මේ වික්ෂුන් වහන්සේලා අතර ඇති වෙන මේ මතභේදය. එහෙම නැත්නම් මේ මතවාදයන් නිවන සම්බන්ධයෙන් ඇති වෙන විවිධාකාර මතිමතාන්තර දුරු කළා නිවැරදි මාර්ගයකට. නිවන කියන්නේ මෙන්න මේ බඳු දෙයක් කියලා නිවැරදි අර්ථකථනයක්. පෙළට සම්බන්ධයෙන් නැත්නම් සූත්‍ර පිටකයෙන් ගන්න පුළුවන් සාරය උපුටාගෙන නිවන සම්බන්ධයෙන් හොඳ පැහැදිලි අර්ථකථනයක් දීම සඳහා උන්න කටුකුරුන් සානහසට ආරාධනා කරනවා. ඒක ආරාධනාව සම්බන්ධයෙන් තමයි තර සානහස මතක් කරන්නේ මේ ඒ තමන්ගේ මහෝපාද්‍යයන් වහන්සේගෙන් ලැබිච්ච ආරාධනාවත් ඊළඟට ඒ සම්බ්‍රහ්මචාරීන් වහන්සේලාට දෙන්න පුළුවන් තමන්ගේ මේ දේශනා මාලාව නිසා වෙන්න පුළුවන් යහපතක්. එතන පසු කාලයේන දැන් මේ අපි අද ගත කරනවා වගේ පසු කාලයේ මේ සාසනයට එකතු වෙන අනිකුත් පිරිසක් පිරිසකට. මේ දේශනා මාලාවම නැවත නැවත හොඳට ශ්‍රවණය කිරීම හරහා මේක තව විග්‍රහ කිරීම හරහා වෙන්න පුළුවන් මේ යහපතක් සාර්ථක කරන ස්වාමීන් වහන්සේ මේ දේශනා මාලාව ඉදිරිපත් කරන්න පෙළඹුණා. හොඳයි. මෙතන කියුනේ නිබ්බාන කියන වචනය පිළිබඳව. මේ නිවීම නිවන පිළිබඳව සඳහන් වන සූත්‍ර අවශ්‍යයක් ඉදිරියටත් තියෙනවා දක්වන්නේ. නමුත් ඒවා ඉදිරියට ගැනීමට කලින් මේ මූලික කරුණු ටික ප්‍රකාශ කළේ මෙතන මේ නිබ්බාන කියන වචනේ තිබෙන නිවීම කියන නිවීම අර්ථෙහි සතිත්‍ය සමුප්පාදයට සම්බන්ධ වූ ගැඹුරු අර්ථ රාශියක් තිබෙන බව පෙන්වා දීමද. අර වාන ආදී වචන ලං කර ගැනීම නිසා වැදගත් අර්ථ රාශියක් යටපත් වෙනවා. බුදුපියාණන් වහන්සේ දේශනා කළේ දුක්ඛ නිරෝධෝ නිබ්බාන. බොහෝ තැන්වල පෙන්වන්නේ මේ දුක නිරෝධ කිරීම නිවන බවයි. එහෙම නැත්නම් සම්හස්සය. මේකට නොයෙකුත් වචන යොදලා තිබෙනවා. ඒ හැම තැනකින්ම පෙන්වුම් කරන්නේ ඒවා අදිවචන හැටියට දක්වනවා නම් ඒවට තවත් අමුතුවෙන් සක්වපද අවශ්‍ය නැති බවයි. අදිවචන සමූහයක් දුන්නාට පස්සේ ඒ අදිවචන වලින් එකක් වෙන් කරගෙන අනිත් ඒවා පැත්තකට කරලා ඒක හමු වෙන හැම තැනකම ආගම් ආදී සක්වපදයක් යෙදීම අවශ්‍ය වන්නේ නැහැ. අන්න ඒ බඳු තත්වයක් තිබෙනවා. තව තැනකට කාරණයක් තිබෙනවා. මේ නිවන අත්වශයෙන්ම බ්‍රහ්මචාරීටම අයිති දෙයක්. ඒක නිසා තමයි Brahmacharya පරිවසනම් කියලා කියන්නේ. මේ ශාසනික Brahmacharyaව පුරුදු කරලා ඉවර වෙනකොට පුරලා ඉවර වෙනකොට නිවන එතනයි. රාජ සංයුත්තේ රාජ ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගේ ඉතර ප්‍රශ්න මාලාවක් ඇහුවා. සම්මා දස්සන පණ භන්තේ කිමත්ය? මේ සමාධර්ශනය කුමක් සඳහාද? සම්මා දස්සනම් අනුරාධ නිබ්බිදත්තම් මේ සම්මා දර්ශනයේ නිබ්බිදාව සඳහායි. ඒ කියන්නේ සම්‍යක් දර්ශනය උපකාර කරගන්නේ සතර කලකිරීම කියලා කියන නිබ්බිදාව සඳහාය කියන එකයි. ඊළඟට විමසනවා නිබ්බිදාව කුමක් සඳහාද? විරාගය සඳහායි. ඊළඟට බුදු පියාණන් වහන්සේ පිළිතුරු දෙනවා විරාගය කුමක් සඳහාද? සඳහායි කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. විරාගය කුමක් සඳහාද කියලා අහනවා. විරාගය විමුක්තිය සඳහායි කියලා පිළිතුරු දෙනවා. විමුක්තිය කුමක් සඳහාද කියලා අහනවා. විමුක්තිය නිබ්බාණය සඳහායි කියලා පිළිතුරු දෙනවා. එතකොට සාදු ස්වාමීන් වහන්සේ අහනවා නිබ්බාණං කන බන්දේ කිමක් කියන්නේ? නිවන කුමක් සඳහාද? ඊළඟට බුදු පියාණන් වහන්සේ දෙනවා පිළිතුර දෙන පිළිතුර අච්චරාද අච්චසරාරාද පඤ්ඤං නාසකි පඤ්ඤස්ස හරියන්තුං ගන්ධ හේතුං නිබ්බාණෝ නිබ්බානෝග යන්තං ගහේතුං පරියන්තං ගහේතුං නිබ්බානෝග ධම්පි රාග භ්‍රමචර්යං නිබ්බාන පරායන නිබ්බාන පරියෝසාන ඒ කියන්නේ රාග උඹ මේ ප්‍රශ්නවල සීමාව ඉක්මවුවා. මේ ප්‍රශ්නවල කෙලවර අල්ලගන්න බැරි වුණා. ඒක ඒ විදිහේ ප්‍රශ්නයක් ඇහුවා. මේ ශාසන භ්‍රමචර්යාව නිවනෙහිම ගැලවි තිබෙනවා. නිවනෙහිම නිවිලා තිබෙනවා. වගේ තිබෙනවා. එහෙම නැත්නම් නිවනෙහි බැසගත් කියලා කියන්නත් පුළුවන්. හරියට ගංගාව මුහුදට ගලා යනවා වගේ. නිවනම පරම නිෂ්ඨාව කරගෙන තිබෙනවා. අන්න ඒක නිසා තමයි අර දෙවගණන් බලාපොරොත්තු වෙන මහණුන් නන්දහාමුදුරුව සංයම නැතුව වගේ රහත් වුණේ. අන්තිමට ඇවිත් බුද්ධයාණන් වහන්සේ නිදහස් කළා ඒ පොරොන්දු. මේ මක්නිසාද සාසන භ්‍රමචාරියාව සම්පූර්ණ වෙනකොට නිවන ලැබිලා ඉවරයි. අඩාලව කළොත් තමයි නිවන ලෝකේ යන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේක නිසර්ග නිසර්ග සිද්ධ විදිහේ ප්‍රතිපල. මේකට ආයි ආගම්ම එකක් ඈතින් දකින දෙයක් අවශ්‍ය නැහැ. මේක මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අම් අවස්ථාවකදී සම්පූර්ණ කළා නම් ඒ තනම නිවන. ඔව්. අන්තර මේ තාත්පරි කාරණයක් කර මතක කියලා දෙනවා මේ ආද සංයුත්තේන මේ ආද ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් කරන සාකච්ඡාවක්. එතකොට ඉතින්දී මේ බුදුරජාණන් වහන්සේ සාද ස්වාමීන් වහන්සේ කරපියෙච්ච කතා කල්ලාපයක්. ඉතින් රාද කියන ස්වාමීන් වහන්සේ ටිකක් වාසයට ගිහිල්ලා වැඩිවිච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ මොකද මේ සම්මා සංඥා දර්ශනය. එතකොට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා සම්මා දස්සනං පනරාද නිබ්බිදත්තා. එතකොට සම්‍යක් දර්ශනය කියන්නේ මේ ඇත්ත ඇති සැටියෙන් දැකීම. ඒක කියන්නේ කෙනෙක් භාවනාවක් කරලා හොඳින් ත්‍රිලක්ෂණය වැටහිලා අන්න ඔබට ඒ සහාබෝධයක් ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගත්තා නම් ඒක මොන වගේ අර්ථයකටද? මේ ආධාසන්නන් සාමිතින් සමාට ඒක කරන්න කරලා නැහැ. ඒ කරන්න කලින් නිකන් තමන්ගේ අන් තියෙන මාර්ගය වඩන්න තියෙන මාර්ගය ගැන බුදුරජාණන් වහන්සේත් එක්ක කරන ප්‍රශ්න මාලාවක් තමයි මෙතන තියෙන්නේ. ඒකෝට මේ මේ විදිහට ඇති කර ගන්නා වූ සම්‍යක් දර්ශනයේ ප්‍රතිඵලය මොකක්ද? සම්‍යක් දර්ශනයක් කෙනෙක් තුළ ඇති වුණාට පස්සේ ඒ තැනත් තුළ වෙන පරිවර්තනය මොකක්ද? ඒක ප්‍රශ්න කරාම උතර බුදුරජාණන් වහන්සේ කියනවා ඒක මේ නිබ්බිදත්තං. ඒක ඒ හරහා එයා තුළ කලකිරීමක් ඇති වෙනවා. මේ කලකිරීම ඇවිල්ලා අර අවබෝධයේ හරහා ඇත්ත ඇති සැටියෙන් දැකීම හරහා ආපු අවබෝධයක්. මේ අවබෝධය හරහා තමයි අවබෝධය තමයි ඒකට මේ ඇතිසතියෙන් දැකීමේ ප්‍රතිඵලය වෙන්නේ. ඊළඟට අ දැන් නැවතත් සාදු ස්වාමීන් වහන්සේ ආවා. එතකොට ඒ කලකිරීම, ඒ නිබ්බිදාව මොකක් සඳහාද කියලා. එතකොට දැන් අපි දැන් මෙහෙම හිතා ගන්න පුළුවන්. දැන් අපි කෙනෙක් ගැන ආසාවක් තියෙනවා නම් නැත්නම් දෙයක් ගැන අපිට ආසාවක් තියෙනවා නම් ඒ දේහි සම්බන්ධයෙන් හෝ එය කෙනා හා සම්බන්ධයෙන් අපි එයාගේ තියෙන නුගුණ හරි එයාගේ තියෙන යම්කිසි පිළිකුලක් සම්බන්ධයෙන් හරි නැත්නම් එයාගේ තියෙන අපිට අපි අකමැති දේවල් සම්බන්ධයෙන් හරි අපිට හොඳ අවබෝධයක් ලැබුණා නම් අපිට අර තිබිච්ච තරම් ග්‍රහණය කිරීමක් එයා ගැන තිබිච්ච ලොකු ආලයක් නැත්නම් ලොකු ප්‍රේමයක් එහෙම නැත්නම් එයා ගැන තිබිච්ච ලොකු බැඳීමක් මේ මොකක්වත් නැතිලා මේ අර ආදීනව දැකීම නිසා එයා ගැන තියෙන කලකිරීම. ඒ දේ ගැන තියෙන කලකිරීම. ඉතින් මේ කලකිරීමක් ඇති වුණා නම් ඔන්න ඒකෙන් ඊට පස්සේ එන්නේ විරාගය. විරාගයක් කියන්නේ අර කලින් වගේ රාග සහගතව බැඳීම් සහගතව ඇලීම් සහගතව යනවා වෙනුවට ඔන්න ඒකෙන් ඈත් වීමක්. ඒකෙන් විරාගයක්. රාගය වුණොත් ඒක ප්‍රතිවිරුද්ධ පැත්ත. එන්න එකයි පහළ වෙන්නේ. එතකොට බුදුන් වහන්සේ කියන එතකොට මේ කලකිරීම එතකොට විරාගයට හේතු වෙනවා. විරාගය සඳහායි කියලා දෙනවා. කියන. එතකොට විරාගය මොන මොන අර්ථය සඳහාද කියලා ඊගස්සේ කුමක් සඳහාද කියලා නැවතත් සාදු සාවිනාස ප්‍රශ්න ප්‍රශ්න කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා විරාගය විමුක්තිය සඳහායි කියලා. දැන් එතකොට අපි යම්සි දෙයක් සම්බන්ධයෙන් විරාගයක් ඇති වුණා නම් දෙයක් ගැන කෙනෙක් ගැන තිබිච්ච බැඳීම ආලය ප්‍රේමය බැඳීම ඔක්කොම දුරු වුණා නම් එතනදී අර තිබිච්ච ග්‍රහණය කිරීම ටිකක් මුදා හැරෙනවා තිබිච්ච ග්‍රහණය කිරීම අඩු වෙනවා එක්තරාන්දමක විරාගී ස්වභාවයක් අන්න කලින් තරම් ග්‍රහණය නොකරන ස්වභාවයක් රාගයෙන් බැඳෙන්නේ නැති ස්වභාවයක් ඔන්න ඇති වෙනවා ඒක ඇති වුණා නම් අන්න දැන් මේකෙන් ගැලවෙන්න පුළුවන් හැකියාව තියෙනවා කලින් තිබෙන ලෝකෝට බැඳිලා ග්‍රහණය කරගෙන ඒක තුලම එල්බිලා නමුත් දැන් අන්න මේ ඒක ගැන කලකිරීම නිසා ඔන්න මේ පිළිච්ච බැම්ම ටිකක් ලිහිල්නවා. බැම්ම ටික ලිහිල්ුණාම ඔන්න ඇති වෙනවා ඔන්න විරාගී ස්වභාවයක්. අන්නේ විරාගය හරහා දැන් මේ බැම්මෙන් ගැලවෙන්න පුළුවන්. බැම්මේ බැම්ම කඩලා බැම්ම කුපරලා බැම්ම කුපරලා ගිහිල්ලා ඔන්න විමුක්ත ස්වභාවය. විදහාසිත ස්වභාවය. විරාගය එතකොට විමුක්තිය සඳහා උපකාර වෙනවා. විරාගය විමුක්තිය සඳහා ඉදිරියට බුදුන් වහන්සේ උත්තර දෙනවා. ඊළඟට විමුක්තිය මොන අර්ථයෙන්ද? නැත්නම් විමුක්තියේ විමුක්තිය ලබන්නේ කුමක් සඳහාද කියලා නැවතත් සාදු සාමණේරයන්ට ප්‍රශ්න කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ කියන විමුක්තිය නිබ්බාණය සඳහා කියලා පිළිතුරු දෙනවා. දැන් මේ එතකොට විමුක්තියෙන් පස්සේ නිදහස් වීමෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ නිදහස් වීම ඔන්න පසුත් පස්සේ තවදුරටත් ඔන්න ඒක වර්ධනය වෙලා සම්පූර්ණ නිවියාව. බාඩපත් වෙනවා. නැත්නම් නිවියාමක් තමයි කෙලවර. හැබැයි දැන් රාධ ස්වාමීන් වහන්සේ මෙතනින් නතර වෙන්නේ නැහැ. උන්වහන්සේ අර නිබ්බාණම් පනදන්තේ කියලා කියන්නේ. එහෙම නිවුණට පස්සේ ඊට පස්සේ මොකද තියෙන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ කියලා රාද ඔබට මේ මේකේ ප්‍රශ්නවල කෙලවර අඳුනගන්න බැරි වුණා. අහන්න ප්‍රශ්න රාශියක් තියෙනවා නම් ඒ ප්‍රශ්න රාශිය යම්සි අවසාන ප්‍රශ්නය දක්වා දැන් පැමිණියා. මේ නිවනට පස්සේ තව එකක් නැහැ. නිවන තමයි අවසාන. නිවන තමයි පරමාර්ථය. ඒක නිවනට පස්සේ තවත් මොකද්ද තියෙන්නේ කියලා අහන එක ඇවිල්ලා මේ ඔබ වහන්සේගේ මේ මේ නොදන්නාකමට අහු ප්‍රශ්නයක්. කියලා බුදුරජාණන් වහන්සේ කියනවා එතකොට මේ අච්චසරාරාද පඤ්චංගා සති. පඤ්ඤස්ස පරියන්තං ගහේතු. නිබ්බානෝග දං හිරාද බ්‍රහ්මචර්ය. නිබ්බාන පරායන, නිබ්බාන පරිවසාන. සාද නුඹමේ ප්‍රශ්නවල සීමාව ඉක්මෙව්වා. මේ ප්‍රශ්නවල කෙරවල අල්ලගන්න බැරි වුණා. ඒකයි ওই විදිය ප්‍රශ්නයක් ඇහුවේ. මේ ශාසන බ්‍රහ්මචර්යාව නිවනෙහිම ගැලී තිබෙනවා. නිවනෙහිම ගිරිලා වගේ තිබෙනවා. එහෙම නැත්නම් නිවනෙහි බැසගත් කියලා කියන්න පුළුවන්. ඒතර හරියට අර මේ ගංගා සමූහයක් අන්තිමට ගලලා ගලලා මුළු ගොඩබිමක් තුළම මතු පිටම ගලලා ගලලා අන්තිමට කියන මුහුදට වැන්නට පස්සේ තියෙන අවසානය. ඒ ගංගාවන් කියන සංඛ්‍යාවට ගණන්නේ නැහැ. එතන තියෙන නැවතත් මුහුදක්. අන්න ඒ වගේ ඒකට මේ සියලුම මේ භ්‍රමචර්යම මේ ඉලක්ක කරලා තියෙන මේ නිවීම. ඒකට භ්‍රමචර්යය පුරලා අවසාන වීමක් තියෙනවා නම් ඒ අවසාන වෙන නිවීමෙන් තමයි. ඒ අවසාන වෙන නිවීමෙන් තමයි. ඒක බුදුරජාණන් වහන්සේ මේ විදිහට ඒකට මේ ආරෂ්ඨායික මාර්ගයේ සම්මාස්ථාව සම්පූර්ණ කළා නම් එතනම නිවීම කියන කාරණේ මතකද දෙනවා. දැන් විභාගයකට උත්තර ලිව්වට පස්සේ නම් ප්‍රතිඵල එනකම් පාස් වෙනකම් බලාගෙන ඉන්නවා. ඒ විදිහේ දෙයක් නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන විභාග තුනක් ඇති විභාගයෙන් පාස් සාතිකයක් එතන. ඒක නිසා තමයි අඤ්ඤා කියලා යොදන වචනය තියෙන්නේ. අඤ්ඤා කියන්නේ අත් වශයෙන්ම අර නිවන පිළිබඳ සම්පූර්ණ සාහිතිකය. අඤ්ඤා හලෝ. රහතන් වහන්සේලාට ඒ සාහිතිකයක් ලැබිලා ඉවරයි. ඒ නිසා තමයි නිවන සාක්ෂාත් කළ යුතු ධර්මයක් කියලා කියන්නේ. සමන්තම ප්‍රත්‍යක්ෂ. ඉසිතම් බ්‍රහ්මචර්යය. බ්‍රහ්මචර්යාව අවසාන. කීනා ජාති. ජාති ජරා මරණ. මේ හැම එකකින්ම නිදහස් වෙන නිදහස් කියන ඒ ප්‍රත්‍යක්ෂ සාහිතිය දැන් දැන් ඉවරයි. ඔන්න ඒ විදිහේ අර්ථ රාශියක් විතර දෙනවා. එතකොට දැන් දැන් සමහර කෙනෙක් අහන්න පුළුවනි මොකටද නිවන ලබන්නේ කියලා. අන්න ඒ ප්‍රශ්නෙට පිළිතුරු හොයාගන්නයි ඔය විදියට උගතුන් අතර තර්ක රාශියක් ඇති වෙනවා. මොකටද නිවන් දකින්නේ? ලෝකයා කරන හැම දෙයක්ම පරමාර්ථයක් තිබෙනවා. දැන් වෙනදාම ගොවිතැනක් කරන්නේ යම් කිසි ලාභයක් ලබන්නේ. හොරේ ගියක් දෙනින්නේ යම් කිසි දෙයක් හොරකම් කරගන්නේ. ඔය විදිහට නිවන් දැකීමෙන් යම්කිසි පරමාර්ථයක් ඇති කියලා කෙනෙක් හිතනවා. දැකීමේ නිවන් දැකීමේ යම්කිසි පරමාර්ථයක් ඇති කියලා කෙනෙක් හිතනවා. මොකද නිවන් දකින්නේ. නිවන් දැකීමෙන් ඇති වැඩේ මොකද්ද කියලා. ඉතින් ওই ප්‍රශ්නෙට පිළිතුරු සොයන්න ගිහින් තමයි නිබ්බානම් පන ආගම්ම නිවන් දකින්නේ සංඛාව රාග ආදී නැති කරගන්න කියලා කියන්න වෙන්නේ. ඔන්න ඔතන දැන් කියන්න තියෙන්නේ අර නාමය ගැන කිව්වා වගේ ටිකක් කල්පනා කළ යුතු වාක්‍යයක් හැටියට කියන්න තියෙන්නේ නිවනෙහි පරමාර්ථයක් ඇතොත් නිවන පරමාර්ථය වෙන්නේ නැහැ කියලා. එතකොට නිවන පරමාර්ථය වන්න නම් නිවනෙහි පරමාර්ථයක් නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ නිවනෙහි පරමාර්ථයක් ඇතේ කියලා කිව්වොත් එතනින් එහාට යම්කිසි දෙයක් තියෙනවා. සංහාවේ ස්වභාවය හැමතිස්සෙම ඉදිරියට මෙත්‍ය කියන එකයි. ඒ නිසා තමයි සංහාව පිළිබඳව භවනිත්‍ය කියලා ප්‍රකාශ කරන්නේ. භවය ඉදිරියට ගෙන යන මෙත්‍යක්, නිරායන ගතියක් තිබෙනවා. ඒක නිසා තමයි ලෝකයේ සංහාවෙන් ඉදිරිපත් වෙන හැම අරමුණකම හැම දෙයකම ඉදිරියට යම්සි නිරායාමක් තිබෙනවා. නමුත් යම් කිසි විදිහකින් සංහාව ෂේ කිරීමම අරමුණු කරගත්තොත් සංහාවෙන් ඉදිරිපත් වෙන හැම දෙයකම ඉදිරියට නැස්තියක් නිරායාමක් තිබෙනවා. මේක කරන්නේ අනිත් එක සඳහා. මේක කරන්නේ අනිත් එක සඳහා. ඔය විදිහට කෙලවරක් ඇතුලේ ඉදිරියට යනවා. නමුත් යම් කිසි කෙනෙක් සංහාව ෂේ කිරීමම අරමුණු කරගත්තොත් ඒ තණ්හාව ශේකල අවස්ථාවේ තවත් කරන්න දෙයක් නැහැ. ඒ පුද්ගලයාට පවත් වතුර පොවන්න යන්න අවශ්‍ය නැහැ. අන්න ඒක නිසා සංඥාක්කය කියන්නේ වචනේ පරිසමත් අර්ථයෙන්ම නිවන. එතකොට අර කියපු දේම තවදුරටත් පැහැදිලි කිරීමයි වෙන්නේ. අ මේකට රහතන් වහන්සේලා එතකොට මේ විදිහට සමානුකූලව තමන් තුළ විපස්සනා අධ්‍යයනය කරනවා භාවනා කරන වැඩමින් ඉන්නවා ඉතින් ටික ටික ටික ටික ඔන්න සංහාව අඩු වෙගෙන අඩු වෙගෙන යනවා යම් අවස්ථාවක සම්පූර්ණ වශයෙන්ම සංහාව ෂේ වුණා නම් අන්න අර අතප්පය කපල ධම්මහම තේරෙනවා වගේ අන්න උන්වහන්සේට පැහැදිලිව වැටහිලා තියෙනවා ඔන්න දැන් සංහාව සම්පූර්ණ ෂේ වුණා අන්න එතකොට තමයි අන්න උන්වහන්සේලා කියලා තියෙන විසදම් බ්‍රහ්මචර්යය. මොකද බ්‍රහ්මචර්යාව තව සංනවා. ඒ කියන්නේ මේ සිවුරක් දරාගත්තා නම් බ්‍රහ්මචර්ය වාසයක් පටන් ගත්තා නම් යම්සේ අර්ථයක් වෙන නිසා මේ අර්ථය දැන් මුදුපත් වෙනවා. බ්‍රහ්මචර්ය ඒ මේ ඉලක්කය සමංග සම්පූර්ණ වෙනවා. ඒ වගේම එතකොට සීනා જાති. මේ දැන් ජාතිය, ජරාව, මරණය කියන මේ අර ඒ වස්තු දුක්ඛය නැත්නම් මේ සංසාර ගමන ඔන්න දැන් අවසానයි. ඒක ෂේ වෙලා ගියා. මේ විදිහට අර නිවන ලැබීමම සංහාව ෂේ වීම හරහා නිවනටපත් වීමම එතකොට මේ සියලු ප්‍රශ්න වලින් ඉස්මීම් වශයෙන් උඩ ගන්න පුළුවන්. ආයි නිවනෙන් පස්සේ මොකද්ද තියෙන්නේ? කියලා අත්‍යන් ගත්තොත් එතකොට මේ නිවන කියන එක අපේ ඉලක්කයයිද? නිවන කියන එක අවසානයේ නිවන කියන එක පරමාර්ථය කියන එක ඒ හැඟීම වෙනුවට ඔන්න තවත් මේක සංකීර්ණ වෙනවා. නිවනෙන් පස්සේ තවත් එකක් ඉල්ලන සත්‍යයකටපත් වෙනවා. ඉතින් ඒක නිසා තමයි දැන් මේ කටුනිසානවාසේ කියන්නේ නිවනෙහි පරමාර්ථයක්. ඒකත් නිවන පරමාර්ථය වන්නේ නැහැ. නිවනේ නිවනට ගිහිලා නිවනෙනුත් අපි ඉන්නවා නම් නිවන් ලබන්නේ මොකටද කියලා කියනවනම් අන්න අර අපි ඒක අපේ අර තියෙන සංහාව නිසාම අහම අහන ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මොකද අපේ සංහාව තියෙන කා අපේ අපිට සුක්තිමත් භාවයක් නැහැ. අපි බලමු ඔන්න මේකට යලියා ඔන්න ඒකෙන් පස්සේ තව මොකද කරන්නේ. දැන් අපි භාවනා කරන්න ගියාම ඔන්න අපිට යම් හිතේ යම් සංසනීමක් ඔන්න කෙලෙසුන්ගේ නිවීමක් එහෙම නැත්නම් නිදහස් භාවයක්, ශාන්ත භාවයක් ඇති වෙනවා. ඒ ඇති වුණාම කෙනෙක් අහනවා දැන් ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මොකද කරන්නේ? ඒක හැමතිස්සම අර අපේ තුල තියෙන හැමතිස්සම මේ ඉස්සරහට යන ගතියක්. එහෙම නැත්නම් ඉස්සරහට නිරාන ගතියක්. ඉන්න මොහොතේ තෘප්තිමත් භාවයක් නැහැ. සම්පූර්ණ වීමක් නැහැ. හැමතිස්සම ඊළඟ මොහොතක් ගැන ප්‍රාර්ථනා. ඊළඟ මොහොතේ ඊළඟට මොකද කරන්නේ? ඊළඟ පියවර වශයෙන් මොකද කරන්නේ? එතන මේ හැමතිස්සම අප්‍රප්‍රතිමත් බවක් කෙලවරක් නැති කමක් තියෙනවා. නමුත් නිවන කියන්නේ ඒකට කෙලවර නම් නිවනට පැමුණා නම් එතනින් අවසానයි. ඒ අවසානයේ තමයි තොර බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අර රාජ ස්වාමීන් වහන්සේටත් නිවනම තමයි පරමාර්ථය. නිවනට පැමිණියා නම් එතනින් අවසానයි. එතනම මේ සම්පූර්ණයෙන්ම මේ භ්‍රමචර්යය අවසන් වෙලා සම්පූර්ණයෙන්ම මේ රාග දේශ මොහයන් දුර වෙලා මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ දුක්ඛය සම්පූර්ණයෙන් අවසන් වෙලා. එතකොට මේ සංහාශය කිරීමම අරමුණු කරගෙන තමයි එතකොට මේ කටයුතු සිද්ධ කරන්නේ. ඒක දැන් කෙනෙක් තුළ තියෙන සංහාශය කිරීමම අරමුණු කරගෙනයි එයා මේ වැඩේට බහින්නේ. අපි සංහා මුල් කරගෙනයි හැමතිස්සම මේ සංසාරේ දුවන්නේ. මෙයා තමන්ගේ ඉලක්කය කරගන්නවා ඒ තණ්හා වශයෙන් කිව්වේ. තණ්හාවට වහල් වෙලා යන ගමනක් නෙමෙයි. තමන් තුල තියෙන තණ්හාව දැකලා ඒ තණ්හාවට කොහොමද අහර ගන්න. ඒ තණ්හාව කොහොමද අඩු කරගන්නේ? ඒ තමන්ව ඉස්සරහට දුවවන ගතිය. තමන්ව ඉස්සරහට නිරන ගතිය. තමන්ව අත්‍යත්‍ය කරව මේ සංසාරේ දුවවන ගතිය තේරුම් අරගෙන ඒ තණ්හාවට දෙන විසඳුම මොකක්ද? ඒ තණ්හාව ශේකන මාර්ගයට යාව තීරණ වෙනවා. ඒ තණ්හාව ෂය කරගෙන ෂය කරගෙන යනවා නම් අර දුව දුව හිටිය මනුස්සයා දැන් ටික ටික නතර වෙන්න පටන් ගන්නවා. අපේ හිත දුවන්නේ හැමතිස්සෙම මේ තණ්හාව නිසා. අපි දැන් එක මොහොතක එක මොහොතක හරි අපේ අරමුණක් තුළ අපේ හිත නතර කරගන්න පුළුවන් හැකියාව තියෙනවා නම් අන්නේ අවස්ථාව තුළ අපි ඒ අරමුණ තුළ යම් පමණක තෘප්තිමත් භාවයකටපත් වෙනවා. ඒ අරමුණ තුළ සෑහීමකටපත් වෙනවා. නමුත් අපි ඒ අරමුණ තුළ සෑහීමකටපත් වෙලා නැත්නම් තෘප්තිමත් භාවයකටපත් වෙලා නැත්නම් ඔන්න හිත තව අරමුණකට පයින්නවා. සංහාවෙන් වෙන අරමුණකට ගෙනලා දානවා. නමුත් සංහාව යම් අවස්ථාවක ෂණමාත්‍ර වශයෙන් වේවා බොහොම ප්‍රතිකාරීනව වේවා ඒ సంతානෙ ගයින් වෙනවා නම් අන්න ඒ අවස්ථාවේ ඒ අරමුණ තුල ඉන්නවා. ඒ අරමුණ තුල නතර වෙලා හොඳට ඒ අරමුණ මත මේ මේ මුහුණට මුහුණලා ඉන්න ස්වභාවයක් තියෙනවා. මේකම නිදුම්පත් වීම තමයි. ඒක සම්පූර්ණයෙන්ම සංහාව වශයෙන් කළා නම් අන්න ආයි ඉස්සරහට බලන්න දෙයක් නැහැ. සම්පූර්ණයෙන්ම සංහාවශයේ නිසා එයාගේ හිතේ පිළිච්ච දැවිල්ල දහනේ හීනාව, පෙළෙන ස්වභාවය, දවන ස්වභාවය මේවා සම්පූර්ණයෙන්ම නැති වෙලා අන්න සිසිල් භාවයටපත් වෙනවා. සීති භූතෝස්මි නිබ්බුතෝ. ඒලා අර මේ රහතන් වහන්සේලාට උදාන ප්‍රකාශ කරනවා. තමන් නුණ සිසිල් භාවයටපත් වෙනවා. දැන් එතකොට අපි අවසාන ඡේදයක් කියලා අපි දේශනාව අවසන් කරනවා. එතකොට මේ පමණකින් අද මේ දේශනාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. තව ඉදිරියට අවස්ථාවක් තිබුණොත් ජීවිතේ රැකෙන පමණින් මේ දේශනා මාලාව පවත්වන්නට අදහස් කරනවා. අතිපූජනීය මාහිම්පාණන් වහන්සේ එක්තරා විදිහක දරුසූරක දරුසූරකයක් දැරීමට දෝ දරුසූරකයක් දැකීමට දෝ මේ කලේ යම්කිසි ආරාධනාවක්. මගේ හොඳට හෝ නරකට හෝ ඒක පිළිගන්න සිද්ධ වුණා. හොඳද නරකද කියන එක ශාසනය පිළිබඳව නම් තව ඉදිරියටයි ගන්නේ. හොඳ එහෙනම් අපි එතකොට මේ දැන් අපි ගානක් තිස්සේ එතකොට මේ පළවෙනි දේශනාව මුල් කරගෙන අපි ගානචා මාලාවක් කරලා ඒතර අදට මේ 6 වෙනි සාකච්ඡාවයි. ඒතකොට මේ සාකච්ඡා 6 වෙනිද අපේ ශක්ති පමණින් එතකොට මේ පළවෙනි දේශනය ටිකක් තවදුරටත් සැකමසිතන් දුරු කළා තව ටිකක් විස්තර කළා සරල කළා අපි මේක තේරුම් ගන්න උත්සාහ කළා. ඉතින් අපි මේවා මේ විදිහට විස්තර කරන්න කරන්න මේවා ගැන ටිකක් විමසන් විමසන්න අපි වඩන භාවනාවටත් මේකෙන් යම් විකලක් වෙනවා මේ ධර්මයේ තියෙන ගැඹිරත්වය මතුවෙනවා. ඒ වගේම අපි තුල යම් කිසි සැක සංඛාවන් තුල නම් ඒවත් දුර වෙලා යනවා. ඒ වගේම මේ කටුකුරු සාරණහන්සේ සම්බන්ධයෙන් උන්වහන්සේ කොයිතරම් ගැඹුරකට මේකක් දැකලා එමත් නැත්නම් ලොකු එක පැත්තකින් ප්‍රත්‍යක්ෂඥානයක් වෙන්න පුළුවන් තවත් පැත්තකින් මේ පෙළ දහම් සම්බන්ධයෙන් පිළිච්ච උන්වහන්සේ තුළ තිබිච්ච ලොකු පරිචයක් ලොකු ප්‍රගුණ ප්‍රගුණ බවක් අරහා මේක මතකරේ දීම් සම්බන්ධයෙන් කර උන්වහන්සේට අපි හින්දෙමු උන්වහන්සේගේ දැන් කර තුන් මාසේ දානෙත් වැඩිය දැන් අපි කීපේ වගේ කලින් ඉදිරිමත් මේ ඉදිරිපත් වුණා මේ විදිහට අපි අද දවසේ මේ සාකච්ඡාව හදාගෙන අපි මේ සම්මාස මේ වික්ෂුන් වහන්සේලා කලකට මේ විහි පාසක පිරිසක් මේ විදිහට අපි මේ සත් මේ සුදුදින සාකච්ඡාවට සහභාගී වෙලා යම් තාක් කුසලයක් අත්පත් කරගත්තා නම් අපි ඒක මුලින්ම අපි මේ අපවත් විදාල ඒ කටුකුරුන්න ඥානන්ද සාමහාසයට අනුමෝදන් කරමු. ඒ වගේම අපේ නමින් මේ කල්ලෝගේ යම් ඥාති මිත්‍රාදීන් නැත්නම් එයාටත් අපි මේකින් අනුමෝදන් කරමු. ඒ වගේම දෙවියන්ටත් මේකින් අනුමෝදන් කරමු. යන්තා අසරුන් සත්ව පිරිසෙත් නම් පින්බලාපොරොත්තු වෙන ඒ අයටත් මේක අපි අනුමෝදන් කරමු. සියලු දෙනාටම මේ නිවනේ නිවීම අපි තුලත් නිවීමක් ඇති කරගන්න පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි එක්තාවකාශ ආදී රස සද්ධාන කරලා පින්නමෝදන් කරමු.